අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නනු මයාමෝග පුරිස අනේක පරියායේන පටිච්ච සමුප්පන්නං විඥානං උත්තං අඤ්ඤත්‍ර පච්චයා නත්ති විඥානස්ස සම්භවෝ තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දේශාවලිය පාඨම ධර්ම දේශනාවේදී විස්තර කරගත්ත නැත්නම් හඳුන්වා ගත්තා අප මේ දේශනාවලිය සඳහා මේ මහා තණ්හා සංකේ සූත්‍රය නැත්නම් මේ තණ්හාව ක්ෂය කිරීම පිළිබඳව ਸਰවචනාංශේ දේශනා කොට ඇති මේ සූත්‍රය මුලින් තියාගන්න බවට ඉතින් මේ සූත්‍රයට පදනම් වෙච්ච ඓතිහාසයට හේතු වෙච්ච නැත්නම් පසුබිම් කතාව අපි ඒ යම් ප්‍රමාණයට ඉදිරිපත් කරගත්තා. ඒක ਸਰවඥාහසිකේ ශාසනයේ පැවිදි වෙච්ච බුද්ධ පුත්‍රයෙක් නැත්නම් තවත් භික්ෂුවකට හටගත්ත යම් වැරදි දෘෂ්ටියක් ඒ දෘෂ්ටිය නිසා ඒ භික්ෂුව එහිම ඇලි බැඳීගෙන නැත්නම් ditthිගතව එය සත්‍යක් බවත් අන්‍ය දේ බොරු බවටත් භික්ෂුන් වහන්සේලා අතර කතාවක් එහෙම නැත්නම් මත ප්‍රකාශ කිරීමක් කරමින් හිටියා. ඒ භික්ෂුන් වහන්සේලාට පවා වැටහුණා මේ සාති කියන මේ භික්ෂුවට ඇතිලා මේ තියෙන මේ දෘෂ්ටිය වැරදි දෘෂ්ටියක්. ඉතින් ඒගොල්ලෝ අනිකුත් භික්ෂුන් වහන්සේලා ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරා අපි සර්වඥාන්සේගේ බණ අහලා තියෙනවා. ඔබතුමා ඔය කියන කතාව නෙවෙයි හරියට තේරුම් ගත කෙනේ තේරුම් ගන්නේ. ඒක නිසා ඔක වැරදි දෘෂ්ටියක් කියලා. ඔය කරුණාකර අතහරින්නයි කියලා. නමුත් ඒ සාති භික්ෂුව එයම දැඩි කොට ගත්ත ඒකට කියනවා දුප්පටි නිස්සග්ග අතහරින්න නැති ආදාන ගාහි දැඩි කොට ගත් අරගෙන හිටියා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඒ සාති භික්ෂුවට එයා අරගෙන තිබුණු මේ එකම විඥාණය දිගින් දිගට පවතිනවය. එහෙම නැත්නම් රැට නිදාගන්න මනුස්සයාගේ විඥාණයම තමයි පහුවෙන්ද උදේට තියෙන්නේ මේ මරණ මනුස්සයාගේ විඥාණයම තමයි අනිත් එක්කනට යන්නේ එකම විඥාණය යදේවිතම් විඥාණං ඒ යං ඒ තං විඥාණං සන්ධාවති සන්තරති අනඤ්ඤಂತಿ වෙන එකක් නෙවෙයි ඒ විඥාණයම තමයි ගමන් කරන්නේ ඒක සන්ධාරණය කරනවා මේක අවස්ථාවෙන් ඉඳලා අනික් අවස්ථාවට කියන මේක තමයි භික්ෂුන් වහන්සේලා මතක් කළේ බුදුජානනාථයේ දේශනා කරන විඥාණය එහෙම එක දිගට සදාකාලිකව පවතින සස්සත දෘෂ්ටියට අහු වෙන විඥානයක් නෙවෙයි කියන එක. නමුත් ඒ සාති භික්ෂු භික්ෂුනාථලාගේ මේ විවිචනය හෝ නිවැරදි කිරීම බාරගත්තේ නැහැ. පස්සේ භික්ෂුනාථලා සර්වඥාන්වහන්සේ ළඟට වැඩම කරලා මෙවැනි සාති නම් වූ භික්ෂුවක් මෙන්න මේ වැරදි මතයක ඉන්න බව සරුවචනාංශයට මතක් කරා. ඊට පස්සේ සරුවචනාංශේ සාදි භික්ෂුවට ඡන්ද කඳවගලා අරගෙන කඳවගෙන ඉන්නී කියලා පයින්ඩයක් කරලා ආවට පස්සේ සඳහන් කළා තියෙනවා මෙන්න මෙහිම මතයක් මේ තාති භික්ෂුව විතින් භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවලු තතහම් භගවතා ධම්මං දේහිතං ආජානාමි යත යදේවිතං විඥාන සන්දහවති සන්තරති අනඤ්ඤಂತಿ මේ අම්මාකාරයකට සරුවචනාංශයේ දේශනා කළ ධර්මයේ ඇහුවද වටහාගත්තද ඒ අනුව මේ එකම විඥාණය යම් වූයේ එකම විඥානයක් දිගට ගමන් කරනවා සංසරණය කරනවා සංසාරේ පවත්තනවා වගේම වෙන එකක් නෙවෙයි ඒකමයි කිය. එතකොට මේ ස්වාමීන් වහන්සේ සාති කියන භික්ෂුව එහෙමයි ස්වාමීන් වහන්සේ මම වහන්සේගේ බණ අහලා තියෙනවා තීරුම් ගත්තා හරිනම් යං ය දේවිතං විඥාන සන්දාවති සන්තරති අනඤ්ඤಂತಿ කියන එක තමයි මම තීරුම් ගන්න තියෙන්නේ කියලා. එකම විඥාණය වෙනකක් නොවන එකම විඥාණය දිගට ගමන් කරනවා වටේ වට වලල්ලේ යනවා සංසාරේ පවත්තනවා ඒකම විඥාණය. ඒතකොට බුදුරජාණන් සහනෝ එනම් මොකද්ද ඔය ඔය කියන එකම විඥාණය කියලා. එතකොට මේ භික්ෂුව මේ පහති භික්ෂුව කියනවා යං යං බන්ති වදෙය්‍ය වදේ වදෙය්‍යං తත්‍ර తත්‍ර කල්යාණං පාපකාණං ධම්මාණං විපාකම් පටිසේවති පටිසංවේදේති සාංශමේ අපි මේ කතා කරන්නේ අපි මේ දේවල් විඳින්නේ අපි මේ දේවල් පෙරකල අකුසල පාප කර්ම විඳවන්නේ අන්න ඒක තමයි විඥානය කියලා අදහස් කරන්නේ ඒ විඥානේ එකමයි ඒක දිගටම එකමයි පවතින්නේ කියලා. එතකොට බුදුරණාහෝ මහාන මෙවැනි ධර්මයක් මේ මම මේ කතා කරන දේවල් විඳින එහෙම නැත්නම් පෙරණ කර්ම පෙරකල කර්ම විඳවන විඥානයක් එක දිගට පවතිනමය අඛණ්ඩව නොවිනස්ස සස්සතව වෙන එකක් බවටපත් නොවි දිගට පවතිනවා කියලා කාට කියලා තියෙනවා අහලා තියෙනවද කියලා කාට නම් මම මෙහෙම ධර්මයක් අහලා තියෙනවද කියලා එතකොට ඒ සාති භික්ෂුව ඔළුව පාත් කරගන්නවා එහෙම නැත්නම් වැරද්ද බාර ගන්නවා වගේ ਸਰවචනාංශය සපේලා උත්තර දී ගන්න බැරි වෙනවා. Tamange චරය මේ අපදානයේ සපේලා කියා ගන්න බෑ. ඔබ හන්දේ අසවලට අසවල් තන මේ කියලා තියෙනයි කියලා ඒ භික්ෂුවට සපේලා කියා ගන්න බැරි වෙනවා. එතකොට ਸਰවචනාංශේ මම මහන උඹට කියලා දීලා නැද්ද? හිත් පුරුෂය උඹට මං කියලා දෙන්නේ නැද්ද? විවිධ තැන්වල විවිධ ආකාරයට මේ විඥානය කියන එක එතන එතන හට ගන්න දෙයක් කිය. පටිච්ච සමුප්පන්න දෙයක් කිය. ඒ වගේම අඤ්ඤත්‍ර පත්‍ය නැති විඥානං. ඒ ඒ තැන විඥානය හටගන්නේ එතන එතන ප්‍රත්‍යක් ඇති කරගන්නයි ඒක හටගන්නේ. විඥානය හටගන්න ප්‍රත්‍ය තියෙනවා. ඒ ප්‍රත්‍යත් වෙනස් වෙනවා හටගන්න විඥානයත් වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඒක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. එහෙම නැත්නම් ඒක පටිච්ච සමුප්පන්නයි කිය. ඉතින් එතකොට අර සාති භික්ෂුවගේ අර මත ඛණ්ඩණය එහෙම නැත්නම් මේ මතය කැඩියාම සිදු වෙන නිසා සාති භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. තවදුරටත් ඔව් කියන්න හෝ නෑ කියන්න හරි මොකද එතකොට එයා පස්ස ගහලා නැත්නම් වැරද්ද බාර අරගෙන. ඊට පස්සේ සරුවචන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ සභාවට එකතු වෙච්ච අනික් භික්ෂුන් වහන්සේලා සාක්ෂි කරගෙන මේ ਸਰවචනාංශේ විස්තර කරන්න හදන නැත්නම් විවිධාකාරයෙන් මේ වෙනකොටත් විස්තර කරලා තියෙන ඒ විඥානයේ පිළිබඳව පටිච්ච සමුප්පන්න භාවය විඥානය කියලා කියන්නේ නිසා හට ගන්නවයි කියලා මේක සිංහලෙන් කියන්නේ විඥාණයට ඉබේ හට ගන්න බෑ ඒක යමක් නිසා හට ගන්නවා ඒ නිසා ඒකේ තියෙන නිසා හට ගැනීමේ ශක්තියට කියනවා පටිච්චසමුප්පන්නයි කියලා නිසා විඥාණයට යම් තවත් දෙයක ප්‍රත්‍ය නැතුව හේතුවක් නැතුව නිදානයක් නැතුව ඒකට හටගන්න එහෙම එක දිගට පවතින සංසාරයක් කරන වෙනකක් බවටපත් නොවන විඥානයක් ලෙකක් නැහැ. ඒ නිසා විඥානය පිළිබඳව යම් කිසි කෙනෙකුට දැනගන්න හදාරන්න අවශ්‍ය නම් එයාට මේ ධර්ම කොටාස දෙක පටිච්ච සමුප්පන්න භාවය ඒ වාගේම ප්‍රත්‍යයෙන් තොරව විඥානයේ කහට ගැනීමක් ඇති වෙන්නේ නැහැ කියන මේ කාරණා දෙකෙන් තමයි සර්වජන් වහන්සේ අර සාති භික්ෂුවගේ එකම විඥානයේ දිකට පවතිනවා කියන මතය දෘෂ්ටි කඩන්න. ඉතින් ඒක ඒ ඊ අපි මතු කරගත්ත විදිහට මේ සාති භික්ෂුවට ඇති වෙලා තියෙන මතය අපි හැම දෙනෙක් ගාම තියෙනවා. අපි ළඟ තියෙන නිසයි අපි මේ අතීතයේ කරපු අනාගතයේ කරන්න තියෙන දේවල් වලට අනුන් ගැන අතන මෙතන ගැන කල්පනා කර කර වෙහෙසටපත් වෙන්නේ මේ මෙතන මෙතන දැන් දැන් පහළ වෙන විඥාණය දැනගෙන හිටියොත් කර්ම රැස්වීමක් සිදු වෙන්නේ නැහැ කර්ම වල විපාක දුන්නට ඒ විපාක අලුතෙන් කර්ම රැස් කරන තරමට ගැට ගන්නෑ. ඒක නිසා විඥානය ගැන හදාරන්න පටිච්චසමුප්පන්න බව තේරුම් ගන්න ඕනේ. නිසා හට ගන්න බවත් ඒ වගේම මේක හට ගන්න වෙනත් ප්‍රත්‍යක් අවශ්‍ය බවත් ඒක නිකම් ප්‍රතිඨාවක් ප්‍රතිෂ්ඨාවක් අවශ්‍ය බවත් ඒ බව දැනගන්න පුළුවන් වර්තමාන මොහොතේ පමණක් බවත් තුන්වෙනි කාරණාවත් අපි ඒකට එකතු කරනවා වර්තමාන මොහොතේ පමණක් බවත් දන්න කට්ටියට තමයි යෝගාවචරයි කියන්නේ අපි යෝගාවචර නොවන හැම වෙලාවකම අපි ඉන්නේ මේ එකම විඥානයක් මට තියෙනවා. නැත්නම් එකම පෞරුෂත්වයක් මට තියෙනවා. එකම රුචි අරුචිකන්තෝගයක් මේකේ තියෙන්නේ. ඒ ටික මම ඒක දිගට යන දෙයක්. මගේ තියෙන එකම දක්ෂකම නැත්නම් අනුග්‍රහය වේත්තේ ඒ විඥාණයට අවශ්‍ය අඩුම කැඩුම සකස් කරලා දීලා ඒ විඥාණයට පහසුකම් සලසලා දෙන එකයි කියලා හැම කෙනෙක් ළඟම අනන්‍යතාවයක් පිළිබඳව එහෙම නැත්නම් මම වෙමි කියන හැඟීමක් පිළිබඳව ඒක දිගට පවතිනවා ඒ නිසා මම මේ දැන් හම්බ කරපු දේ ඊගාවට එන විඥාණයට උදව් උපකාරයක් වෙනවා කියන මතේ නැති කෙනෙක් මේ ලෝකේ නැහැ හැම කෙනාම ඉන්නේ ඒ තමයි නමුත් ඒ සහති භික්ෂුව වගේ අපි ඒක අනුන්ට කියලා දෙන්න හෝ ඒක දැඩිසේ අල්ලගන්න යන්නේ නැති නිසා සර්වඥාන්තට ඉඩක් තියෙනවා අපේ අර තියෙන අර මෙලෙක් ගතිය නිසා ගෝක අල්ලගෙන ඉන්න බව හැබෑව. මම දෙන්නම් පොඩි කර්මස්ථානයක්, මම දෙන්නම් පොඩි ප්‍රතිපදාවක්, අන්‍ය ප්‍රතිපදාවට දාලා බලන්න, දාලා බලනකොට ඕක Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඔය Taman තියාගෙන ඉන්න මතේ බොරු බව වැටහෙයි. හැබැයි ඒ බොරු බව වැටහෙනකොට ඒක පිළිගන්න අපේ හිත ලෑස්ති නැහැ. අපේ හිත ඒකට තමයි මේ සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන්නේ. එහෙම නැතුව මේ විඥානයේ එක දිගට පවතින සන්ධාවති යදේවිතං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤං කියන එක නැති කෙනෙක් නෑ ලෝකේ. හැම කෙනෙක්ම ඒ විඥානය මුල් කරගත්තේ නැත්නම් මම වෙමි කියන එකෙන් තමයි හැම භාෂාවක්ම පටන් ගන්නෙ හැම ව්‍යාකරණයක්ම හැදෙන්නේ. අපි කතා කරන හැම දෙයක්ම එතන තමයි පටලලා තියෙන්නේ. ඒක ඒ ඇති කරගත්ත විඥානය පෝෂණය කරන්න ඒකට සැප දෙන්න තමයි අපි මේ දිවා රාත්‍රී මහන්සි වෙන්නේ. නමුත් ඒ විඥානයේ පෙරලෙන දෙයක් බව වෙන දෙයක් වාට විපරිණාම වෙන බව හුත්වා අභවතා ඇතිව නැති වෙන බව රූපාන්තරණයකටපත් වෙන බව පිළිගන්න අපිට පෞරුෂත්වයක් නැහැ ආධ්‍යාත්මයක් නැහැ සතියක් නැහැ අවශ්‍ය ඥානෙ නැහැ ඒ නිසා මේ විඥාණයටම උදව් කරමින් දිගට දිගට ගත කරනවා මේක තහවුරු කරගන්න මේ මයි ළඟ තියෙන විඥාණය සන්දහවිතං සන්තරතං අනඤ්ඤං කියන එක තහවුරු කරගන්න මගේ වටේටත් මම සාක්ෂි ගොඩක් හදා ගන්නවා නিত্য සුඛ සුබ මගේ දේවල් අපේ දේවල් ලාභ සත්කාර සම්මාන සිලෝ කියලා වටේට පිටර කට්ටක් හදා ගන්නවා ඒකත් ස්ථිර කරගන්න තමයි මේ දිවා රාත්‍රියේ දුක් ගන්න. දිවා රාත්‍රියේ හිත කරදර ගන්න. නමුත් ඒව බොහෝ වෙනස් වෙනවා. වෙනස් වෙන වෙනසන හැම වෙලාවෙම අපිට හිතෙන්නේ ඒක පොඩ්ඩක් වෙනස් වුණාට ඒක පිළියම් කරන්න පුළුවන්. ඒ පිළියම් කරනකොට පස්සේ ආයෙසර පිටර කට්ට හැදෙනවා. මොකද මට අරසාවක් තියෙනවා කියලා මේක හැම දෙයකම හැම තැනම තියෙන දෙයක් විදිහට අපි සලකන්නේ. අපි දන්නේ නැහැ ඒක මරුණට පස්සේ අපි ඉතුරු නෑයෝ ටික ඉන්නවනේ. එයා මැරුණා. ඉතුරු නෑයෝ ඉන්න නිසා අපිට මේක අතහැලා දාලා යන්න වෙන්නේ. අපි gedara වහලේ ටිකක් කැඩුනට ඉතුරු කොටස් තියෙනවානේ. ඉතින් ඒ නිසා අපි ඒක පිළියම් කරලා ඉතුරු ටික හදනවා. මේ වගේ දවස පුරාම මේ පැලස්තරාල වලව හිටියට මේ වෙනස් වෙන භවක අනිත්‍යතාවයක අනිත්‍ය ලක්ෂණේ වශයෙන් තේරුම් ගන්න කැමති නෑ. තේරුම් ගත්තොත් ඒක අපේ පැවැත්මට නැත්නම් මමියගේ පැවැත්මට එතන මගේ තෘෂ්ණාවේ පැවැත්මට ඒක විශාල කැලලක් වෙනවා. ඒ නිසා අපි මේවා පිළියම් කරලා හදන්න පුළුවන් කියලා මේ මම මේ වෙලාවේ මේ පවචින විඥාණයට රූප පෙන්වන්න ඕනේ ඇති වෙන්න එයාට ආහාර දෙන්න ඕනේ සද්ද අස්සන්න ඕනේ ගන්ධ රස පහස ඒ ලැබීම සඳහා ඇහැ හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ සෞඛ්‍ය සම්පන්නව කන හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ නාසය දිව කය ඔන්න ඕකට කියනවා කාම තණ්හාව කියලා මේ වෙලාවේ මම මගේ ඇහැට රූප, කනට ශබ්ද, ගඳ, නාසයට ගඳ, දිවට රස, කයට පහස කියලා මේ ටිකෙන් අංග සම්පූර්ණ වීමට අපි යම් ප්‍රයත්නයක් යම් එළවුමක් තියනවා නම් ඒකට කියනවා කාම තණ්හාව කියලා. ඉතින් ඒක මේ ලෝකේ ඉන්න එක්කෙනෙක්වත් කවදාකවත් ඒක තෘප්තිකර තත්ත්වයටපත් වෙලා නැහැ. අතෘප්තිකරව තමයි ජීවත් වෙන්නේ. අතෘප්තිකරව තමයි මැරෙන්නේ. අතිත්තෝ ලෝකෝ කාමදාසෝ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම මේ කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලයෝ. උදේ ඉඳලා හැන්ද වෙනකන් උත්සාහ කරන්නේ මේ ඇහැට ඇතිවෙන්න රූප පෙන්වන්නයි. ඒ රූප දකින ඇහැ හොඳ ප්‍රණීතව පවත්තන්නයි. එහෙම නැත්නම් කනට ඇතිවෙන්න ශබ්ද අසණ්ඩයි. ඒ ආහන ශබ්ද ආහන කන ප්‍රණීතව පවත්තන්නයි. මේ නාසයට විවිධාකාර ගඳ සුවඳ ලබලා දෙන්නයි ඒ ගඳ සුවඳ ලබන නාසය සෞඛ්‍ය සම්පන්න පවත්තා. ඒ වගේම මේ දිවට රසමසවුලු විවිධ රස ලබා දෙන්නයි ඒ රස ලබන දිව රස දන්නා දිවක්. හැමදේම රස රසදත් දිවක් ලබා ගන්නයි මේ කයට විවිධ කොට්ටමෙට ඇඳසෙල් යාන වාහන දීලා සැප පහසුකම් දෙන්න ඒකලේ සැප ලබන හොඳ ප්‍රසන්න ප්‍රණීත කයක් ලබා ගන්නයි මේ ටිකට අපි කියනවා කාම තණ්හාව කියලා. ඉතින් ඒ කාමයවත් කිසිම දවසක කිසිම කෙනෙකුට පුරවන්න බෑ. ඒක ඇහිදල් කූඩේකට වතුරක් කරන්න වතුර පුරවන්න හදනවා වගේ. එහෙම නැත්තම් ලේනෙක් වලිගයක් පොඟවගෙන ඇවිල්ලා මුහුද හින්දන්න හදනවා වගේ. කොච්චර ලේන උත්සාහ කරත් මහමුදක් හින්දන්න වලිගේ පොඟවලා ඉල කරන්න බෑ. නමුත් ඒක කවදාකවත් අතාරින්නේ නැහැ. මොකද මේ කාමයාගේ තියෙන මේ අതൃප්තිකර తත්වේ නිසා අපි නිතරම පරිේෂණ කරනවා මේ මේට වැඩිය හොඳින් ඇහැ කන දිවනාසය කය පිනවන්න මේට වඩා හොඳින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එකතු කරා. ඉතින් ඒ නිසා අපිට මේ මේ එකතු කරන රූප නිත්‍යද අනිත්‍යද මේ දකින්න රූප බලන ඇහැ නිත්‍යද අනිත්‍යද ඒක කාලානුරූප වෙනස් වෙතරද කියලා බලන්න වෙලාවක් නැහැ. මොකද හේතුව මේ කර්මාන්තයටම වෙලාව ගිහිල්ලා. මේ රූප තාම හදලා රූප හොයලා ඉවර නැහැ තාම. අද්දහලා අද්ද හොයලා ගන්ධ රස ඉවර නැහැ. මානවය දිහා බලනකොට අපි ඉතලා ඡායා රූප හොයාගත්තා ඊට පස්සේ ටෙලිවිෂන් හොයාගත්තා ඊට පස්සේ කළු සුදු හොයාගත්තා ඊට පස්සේ වර්ණ හොයාගත්තා ඊට පස්සේ ද්විමාන රූප ත්‍රිමාන රූප කරගත්තා. ඉතින් අපි හිතන ලෝක දිනුවක් ලැබලා තිනවා කියලා. නමුත් අපි දන්නේ මේ ඇහැ පිටවීම සඳහා ගන්න මේ ප්‍රයත්නයක් මේකේ තියෙන්නේ මම වැඩි වෙන්න වැඩි වෙන තණ්හා වැඩි වෙනවයි කියලා. මේක වැඩි වෙන්න වැඩි වෙන්න මාන්න වැඩි වෙනවයි කියලා. මේක වැඩි වෙන්න වැඩි වෙන්න මම ආයෙ වැඩි වෙනවා කියන එක නෙවෙයි අපිට ප්‍රශ්න තියෙන්නේ. අපිට තමයි මේ ත්‍රිමාන රූප තියෙනවා ඇත්ත රූප බවටපත් කරගන්න පුළුවන් නම් හෙලෝග්‍රැෆික් රූපෝලි අල්ලන්න පුළුවන් රූප වගේ එතෙන්ටත් අපි යනවා. ඒක සඳහා මුදල් ගෙවන්න අපිට කිසිම දුප්පත්කමක් නැහැ. ආයේකට පාර්ලිමේන්තු විවාද ඕනෙත් නැහැ. එන්නකොට පොලිමේ ඉන්නේ අලුත් එක ගන්න. එන එන අලුත් මොඩල් එක අල්ලපු ගෙදරට ඉස්සලා ගන්නයි අපිට ලොකු ඕනකමක් නැහැ. බැලුවේ නම් නැතුණත් ප්‍රශ්නයක් නැහැ. අල්ලපු ගෙදර නැති එකක් තියෙනවා නම් එච්චරව ඕන කරන්නේ. ඉතින් මේ එළවුමේ ශබ්ද බලනකොට ගන්ධ රස පහස දිහා බලනකොට මේ කාම තණ්හාවත් අതൃප්ති කරව අපේ ඉන්නව විතරක් නෙවෙයි ඒ සඳහා කරන ඒසනය තෝයා යෑම දැන් පරිේෂණය මට හරියා කියන හිතන රසවත්දී නැවත නැවත කීීමේ කෘත්‍ය නිසා අද ලෝකය පුදුමාකාර විදියට පරිේෂණ වලට යොදවනවා ඒ යොදවමින් මේ රූප ශබ්ද ගන්ධ රස විවිධාංගීකරණය කරනවා ඇහ කන දිව නාසය විවිධාකාරයෙන් අපි පිනවනවා ඒ පිනෙවට ඔක්කොමල යටි හිතින් දන්නවා මේක ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මේ කාම තණ්හාව පවා ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. නමුත් අපි මෙතන ඉන්න පිරිස අරගන්න මේ පිරිස කියන්නේ සාමාන්‍ය මිනිස්සුගේ ආදායමට වැඩිය ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සුගේ ආදායමට ටිකක් වැඩි හෝ නැත්නම් මධ්‍යම පන්තියේ කට්ටිය. ඒක නිසා අපිට රූප බලන්න නැතිකම නිසා ලෙඩක්, සද්ධාහන්න නැතිකම ලෙඩ නිසා ලෙඩක්, ගන්ධ නැති නිසා ලෙඩක්, ආහාර නැති නිසා ලෙඩක්, කායර පහස නැති ලෙඩක් ඇත්තේ නැහැ. ඒ නිසා සාමාන්‍ය යැපෙන්න පුළුවන් නැත්නම් අපි අපේ දෙමාපියන් වැඩි ඉස්සරහින් ඉන්නේ කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා අපි ඉස්සරහට යනවාම ලොකු දියුණුවක් තියෙනවා කියලා. ඉතින් එහෙම උපයාගත්තට පස්සේ අපි හිතමු යම් කෙනෙක් රැකියාව විවේකයක් අරගෙන හොඳට නිවාරණිකේතයකට ගිහිල්ලා ඇති වෙන්න රූපවල සද්ධාහල ගන්ධ රස පහස විඳලා එයා ඒකෙන් ආත්ම තෘප්තියක් ලැබුවයි කියලා ඒවා මේ ලෝකේ තියෙනවානේ ඉතින් ඒ කෙනාට ඒක ලබනකොටම මේ ආත්ම තෘප්තිය හෙටට තියාගන්න එපායි දැන් දැන් මේ දැන් අද හම්බුනේ ප්‍රයත්නයක පරිේශණයක ප්‍රතිඵලයක් වශයෙන් ඉතින් මෙයා අතන ඉඳගෙන අර ලැබපු වෙලාවේ තනමික හිතක් හම්බ වෙන්න ඕනේ. යන යන තැන තියෙන්න ඕන. ඒ වගේම මේ මයි ළඟ තියෙන එක අපි ඔක්කොටම අපේ පවුලේ අයට අපේ ගමට අපේ නගරයට අපේ ජාතියට දිනු කර ගැනීම සඳහා ප්‍රතිපර කරනවා. දැන් මේ නිමාර්ජන කීතනේ ලැබුණාට අපව ගෙදර ගියාම රස්සාවට ගියාම අන් තැන් වල මේක කොහොමද වඩන්නේ කියලා අර ලැබපු සැපයට සාපේක්ෂව ඒක නිට්ටයයි සුඛයි සුබයි අම්මා අප්පාව කාලවත් විඳපු නැති එකක්. ඒ නිසා මේක යණ යන තැන ලබනද මට විතරක් නෙවෙයි අපේ අයට ලබනද ඒ විතරක් නෙවෙයි හෙටත් අනිද්දාත් ලබන්න මේ කරන ලැබපු මේ තපය බෙදා හදාගෙන පැදුරෙලෝ වගේ බෙලා බෙදා ගැනීමට කියනවා භව තණ්හාව කියලා. කාම තණ්හාව දියුණු පවන වීමක් අතුවිති විහිදී යම තමයි භවතණ්ණා කියන්නේ මගේ කියපු එක අපේ කියා ගන්න. යانے යන තැන මේක තියෙන්න ඕන. හැම වෙලාවෙම තියෙන්න ඕන. ඉතින් මේ එක පුද්ගලයා తాවකාලිකව ලව මේ කාම සංඥාව කාම සංතෘප්තිය එයා හීනක ජීවත් වෙනවා ඊට පස්සේ ඔක්කොටම ගන්න පුළුවන්. මම යانے යන තැන ගන්න පුළුවන්. හැම තැනම ගන්න පුළුවන් කියලා අර ලන්දේ තියා පැදුර මේ හරක් හැමලා ගත්තා වගේ ඕක ඉතුරුල බතුල බෙදා ගන්න යනවා. ඉතින් ගියාට පස්සේ අර ඒකේ තියෙන අതൃප්තිකර භාවය මේ වැඩේ වැඩි වෙන්න වැඩි වෙන්න කාම තණ්හාවක් භව තණ්හාවක් වඩපත් වෙන්නපත් වෙන්න විශාල දුෂ්කරතා රාශියකට අභියෝගතා රාශියකට මනුස්සයා මුහුණ දෙනවා. ඉතින් මුහුණ දුන්නාට පස්සේ ඒ දේ තාම නොලැබුච්ච නිසා යන්නේ යන තැන කාමතප අපි ඔක්කොටම මේ කාමතප හැමතැනම හැමදාම මේ කාමසප්පේ ලබන තියෙන ආශාව නිසා මේ ලබන කාමසප්පය එහෙම නැත්නම් මේ කාමසප්පේ විඳින මේ හිත විඥාණය කැඩි කැඩි යන එකක් ය. එතන එතන උපේන එකක් කියලා ඒකේ දොස් දකින්න අපි කැමති වෙන්නේ නැහැ. ඒ දොස් දකින්න දේ නැස්චාර්ත්‍යක් විදියට අකිරිය වාදයක් විදියට අභාවයක් විදියට මේ ලෝකෙට අයිති නැති දෙයක් විදියට අර කාම පරිේශණේ ඉන්න කෙනාට කාම තෘෂ්ණාවින් ඉන්න කෙනාට ඒක පිළිබඳව බලන්න ගියොත් සම්පූර්ණ මනසේ ඇති වෙන මේ විප්‍රියාසය මානසික රෝග බවටපත් වෙනවා ඒක තේරුම් ගත දවසට මම මේ උපයන්න හදන හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි මේ මොහොතෙත් මම ඉන්නේ පිළිලා නෙවෙයි දැන් මම මේ මධ්‍යවර කොන්ත්‍රාත්යක් කරන් තියෙනවා ඔක්කොටම මේක ලැබෙන්න හැමදාම මේක ලැබෙන්න හැමතැනම මේක ලබන්න නමුත් මේ කරන්න බැරි දෙයක් කියලා එක පැත්තකින් නිත්‍ය සංඥාවෙන් කරන මේ බලවත් ප්‍රයත්නයත් අනිත් පැත්තෙන් තියෙන මේ මේ කැඩෙන බින්දෙන සුළුයි වෙනස් වෙන සුළුයි කියන එක මනසකට දරා ගන්න බැරිකම නිසා තමයි ඔය ක්ෂීසොෆෙනික් කියන මානසික තත්ත්වෙ ඉන්නේ එක පැත්තකින් මේ වගේ සුඛ සුබ ආත්මීය පැත්ත බලනවා අනිත් පැත්තෙන් ඒකටම ද්වේෂ කරනවා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒ නිසා එක්කනාට පෞරුෂත්ව දෙකක් කියනවා. එක පෞරුෂත්වයක් අනෙක් පෞරුෂත්වයට වහිර කරනවා. ඉතින් මහ බඹාට වුණු දෙකයි වගේ එක වෙලාවකට කරන වැඩි අනිත් එකට විරුද්ධයි. ඉතින් මේක යම් වෙලාවක මේ සාති භික්ෂුවට තීරුණා නම් එක සැරේම මේ විඥාන යදේවිතම් විඥාන සන්දාවති සන්තරති අනඤ්ඤං කියන එක නෑ නෑ මේක පටිච්ච සමුප්පන්නයි මේක හේතුපෙන් හටගන්න කියලා එකපාරටම තේරුණා නම් ඒ තේරුම් ගන්න බැරි අපහසුකම තමයි මානසික රෝගයක් බවට පත් වෙන්නේ. ඒකට භාවනා කරන්නත් බෑ. ඒ එක වෙලාවට කියන දේ අනෙක් වෙලාවට කියන්නේ නෑ. ඒ නිසා අපේ හිත ඇතුළේ කොහොමවත් ওই පිස්සුව තියෙනවා. ෆිසොෆෙනික් මට්ටමට ගියේ නැති වුණාට ඔය පිස්සුව වැඩ කරනවා. විදේදීම භාවනා කරන කෙනාගේ වැඩ කරනවා. එහෙම නැත්නම් බයිපෝලා යනවා. මේ එකක් කියනවා අනිත් පැත්ත අනිත් එක කියනවා. මේ දෙක මේ එලාරකයි මේ හරකයි දෙන්න බැඳගෙන අහන්න ගියාම එලාරක ගොඩට අදිනවා මේ හරක මඩට අදිනවා. ඒ ඊය කරගන්න බෑනේ. ඒ හැම පෘථග්ජනයක ළඟම ඔක තියෙනවා. මේක බුදුබණ ආපේ කරන ටිකක් සැර වැඩි. භාවනා කරන්න කිය කරන ඊටතරි සැර වැඩි. හොඳටම මේ හරක බලවත් හොඳටම එලාරක බලවත්. ඉතින් මේ හරක මඩට අදිනවා එලාරක ගොඩට අදිනවා. මේ හීය යන්නේ නැහැ. ඉතින් මේ නිට්යයි සුඛයි සුභයි මමත් මේ ඇහැ වර්ණ සතහන් කන ශබ්ද ඇහත් නිට්යයි සුඛයි සුභයි වර්ණත් නිට්යයි සුඛයි සුභයි කියලා මේක පැත්තක අපි ගැට්ට ගහගත්ත අමුඩේ ලියන්න නැතුව හම්බ කරනවා එක පැත්තකින් කියනවා ඔහිට වෙත්තේ සපතිබු මහා මන්දාති ආතු රජවරුත් හැම කෙනාමත් මරනකොට මොනවක්වත් කියන්නේ එතකොට අර අර දැනුමටම මේ පැත්තෙන් හුරක් පරස් වෙන ගතියක් තියෙනවා. මේ ළඟදී ආපු අර ඊමේල් එක කියලා තියෙනවා මේ හම්බ කරන මිනිස්සුયો ඇමරිකාව වගේ රටක මිනිස්සෙක් සම්පූර්ණ සැලසුම් කරලා මේ මිනිහා බිලියන 1.9ක් සල්ලි හම්බ කරලා තියෙනවා. සල්ලි හම්බ කරලා කොම්පැනියක් කරලා ඉතින් ඒ විවාහ වෙලා කටයුතු කරනකොට අදිසියෙන් වගේ මේ මනුස්සයා මැරලා තියෙනවා මෙච්චර ගාණක් බැංකුවේදී දැන් ඒක තියෙන ඉතින් නෝනාගෙන මට නේද නෝනා ඩ්‍රයිවර්ව බැඳගත්තලු දැන් ඩ්‍රයිවර් තරුණ එකෙක්ලු දැන් දැන් ඩ්‍රයිවර් කිනවලු නෝනට ওই මහත්තයා මැරෙන්නේ මේ නෝනා නෝනා මහත්තයත් එක්ක ඩ්‍රයිවර් කල්ලාතුවක් තියෙන්න ඇති අනියම් සම්බන්ධකමක් නැත්තම් මේක කියවෙන එකක් නැහැ. ওই මහත්තයා මැරෙන්න ඉස්සෙල්ලා හම්බ කරන්නේ මට බා මම දැනගෙන හිටියා කිව්වා. ඔය hina වෙන ඔක්කොම පොඩ්ඩක් කල්පනා කරන්න. ඔය hina වුණාට අර බිලියනේට hina වුණාට ඕගොල්ලන්ටත් කියන්න වෙන්නේ එච්චර තමයි. බුදුරජාණන්සේ මේකට කියන්නේ අප්‍රිය දායාදේ කියලා. අපිට කැමැති කෙනාට නෙමෙයි අපි හම්බ කරපු දේ යන්නේ. යන්නෙම නැහැ. අපිට ඕන කෙනාට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් අපි මේ විඥානීය සන්දහවිතං සංසරතං අනඤ්ඤං කියන කතාව දැනගෙන අපි නොකා ඉන්න බෑ. මේ ඇහැට රූප නැතුව ඉන්න බෑ. කනට ශබ්ද නැතුව ඉන්න බෑ. හැබැයි අර පැත්තෙන් මේ මාමත් අංග සම්පූර්ණ කරනවා අපේ කට්ටියත් අංග සම්පූර්ණ කරනවා කිව්වහම ඒක පැත්තත් අවශ්‍යතාවයක්වත් නැහැ. ඔක්කොම ඇහැට රූප පෙන්වන්නේ නැහැ, කන සද්දස්සන්නේ නැහැ කියන අත්කිලමතානුයෝගයත් මේ දෙකම නෙමෙයි සර්වඥාන්සේ කතා කරන්නේ. සර්වඥාන්සේ මතක් කරන්නේ උඹ ඇහැට රූප පෙන්වපන් එකේ ප්‍රමාණයක් තියෙන එක නතු කරන්න බෑ. ඒ ඇහැට ජීවත් වෙන්න බෑ. ඒ ඒ මොලේ ක්‍රියාකාරකම් කරන්න ඇහැට රූප සංඥා එන්න ඕන. වර්ණ සටහන් එන්න ඕන. කනට ශබ්ද යම් ප්‍රමාණයක් ඇහෙන්න ඕන. ඒ නිසා ඒකේ ප්‍රමාණය තේරුම් අරගෙන මේ මධ්‍යම ප්‍රමාණයට මේක පාවිච්චි කරන වස්තුවේ වල කියන්නේ ප්‍රයෝජන සලකලා වැඩ ගන්නවයි කියලා ප්‍රයෝජන සලකලා වැඩ ගන්න ගමන් ඔයව බුද්ධි විඳින මේ විඥාණය අඩු ගානේ උඹට උන දේ කරනවාද කියලා බලපන්. ඔය මේ අනඤ්ඤං සන්දාවිතං සංසරණං කියලා කියනවනම් විඥාණය මගේ වශයේ පවතින්න එපාය. මට ඕන දේ කරන්න එපාය. එහෙම නැත්නම් මගේ සුභ සිද්ධියක් බලන්න එපාය. මට අර්ථ කුසලයේ සලකන්න එපායි. නමුත් එහෙම එහෙම එක දිගට අපිට අර්ථ කුසලයේ සලකන ඒකාකාරී විඥානයක් මෙතන නැහැ. මේ නිසා අපි අර අරමුණ හම්බ කරන වෙලාවේ ඩ්‍රයිවර්ටත් ඕ ටයිම් කරන්න කියලා මිරිකලා හම්බ කරාට අන්තිමට මැරෙනකොට අන්තිමට ඒ ටික ආයෙ ඩ්‍රයිවර්ට තමයි හම්බ වෙන්නේ. ඒක නිසා මේ ජීවිත කාලය පුරා අපි හම්බ කරන හම්බ කරilla ඒකාන්තයෙන්ම අන්සතු වෙන බව දැනගෙන එහෙම නැත්නම් අපට කියන්න පුළුවන් අකමැති කෙනෙක්ගේ අතට යන බව දැනගෙන ඒක කන්නේ බොන්නේත් නැතුව ධනර පින්නන්නේ යොදන්නේත් නැතුව මැරෙන මිනිහා මොන්න තරම් දානපතියද කියලා අහලා තියෙනවා සංස්කෘත ශ්ලෝකයක. මෙච්චර මාංශල හම්බ කරාට මම දන්නේ නැති කෙනෙක් අතර ඔක්කොම දෙන්න වෙනවා. ඒ බව දැනගෙන නොකානොබි හම්බ කරනවා. ධනට පින්න දෙන්න හම්බ කරන මිනිහා විතර දානපතියෙක් මුළු ලෝකෙම නැහැ කියලා. කන්න බොන්නේ දතු එකතු කරනවා මරණයට පස්සේ කාට යනවද දන්නේ නැහැ. ඉතින් මේ නිදර්ශන විතරයි මේ. මේ නිදර්ශනේ පෙන්වන්නේ අපිව ගහපු කිවිසුම විඥානත් එක්ක ගහපු කිවිසුම හම්බ කරන්න. ඔක බුද්ධ විදිනකොට වෙන විඥානයක් තියෙනවා. වෙන කෙනෙක් කියන්නේ. මේක දැක ගැනීම අපට හිතෙන්නේ අපි ලෑන්ඩ් මයින් එකක් උඩ ඉන්නවා වගේ. තව පොඩ්ඩකින් මේක විකුරුවාට පස්සේ ඇඩ්‍රස් හොයන්න නැතුව කෑලි කෑලි යනවා. ඒ බව දන්නේ නැතුව අපි හිතන්නේ නැහැ මේක ස්ථාවර කර දෙහැකි බැංකු ගිණුමක් තියෙනවා නම්. මේක ස්ථාවර කරන්න පුළුවන් රක්ෂණයක් තියෙනවා. මේක ස්ථාවර කරන්න පුළුවන් මට දුවා දරුවන් වත්තු භෝග බූදල තියෙනවා නම් කියලා මේ අනිශ්චිත දේවල් රාශියකින් විතර කට්ටක් හදාගෙන නැත්නම් විදුරු මාලිකාවක් හදාගෙන අපි මේක ඇතුළේ මේ කරන නාඩගම නිසා මොහොතින් දින්න හදනවා වගේ පුදුමාකාර වෙහසක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ වෙහස කොච්චරද කියනවනම් බුද්ධ විදින්න වෙලාවක් නැහැ. අපි මේ ලැබිච්ච චිත්තක්ෂණය, ලැබිච්ච මනෝසාත්ම භාවය, ලැබිච්ච ක්ෂණ සම්පත්‍ය බුද්ධ විදින්න වෙලාවක් නැහැ. හැම වෙලාවෙම භාවනා කරන්න වෙලාවක් නැති තරම් වැඩ. ඒ නිසා මේකෙන් ඊට බඳව දෙපැත්තෙන් පත්තු කෙරුවාගේ කිලෝ රක්නතර පැත්තේ හම්බ කරන්න දලසක්. මේ පැත්තේ හම්බ කරපු තේ වීදම් කරන්න තරම්වත් වෙලාවක් නැහැ. මේ දෙක ගත කරන මිනිස්සයා, මැද ගත කරන මිනිස්සයාටයි සර්වචර්ස මේ කතා කරලා කියන්නේ. ඕවට හේතු වෙන පදනම් වෙන මේ විඥාණය මේ තාති භික්ෂුව වගේ යදේවිතං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤං නම් ඇත්තට මේ ජීවිතේ සාර්ථකයි. අපි කරන දේ වටිනවා. නමුත් ਸਰවඥයන් දන්නා කරන කාටද මිනිහ මං එහෙම දෙයක් කියලා තියෙන්නේ. මම කියන්නේ විඥානේ එතන එතන පහළ වෙන දෙයක්. ඒ විඥාණයට පහළ වෙන්න එතන එතන ප්‍රත්‍යක් අවශ්‍යයි. ඒ ප්‍රත්‍යේ නමනු තමයි විඥානේ නම මාරු කරන්නේ. ඔය සංසිද්ධිය අපි මේ විපස්සනා කරනවා කියලා කියන්නේ නැත්නම් යෝනිසමංස කාට ගන්නවා කියන්නේ දකින්න පුළුවන් මේ මොහොතේ විතරයි. අතීතේ කියන්නේ වෙච්ච වෙසිටි වීමක් අනාගතේ කියන්නේ හීනයක් අතන මෙතන කියලා කියන්නේ හිතින් ඇති කරගත්ත පොඩි ප්‍රක්ෂේපණයක් විතරයි. මුත් මේ වර්තමාන මොහොතේ ගත්තත් වර්තමාන මොහොතේ ගත්තත් ඒත් පේන්නේ නැති විදිහට මේ ගැටේ වැදිලා තියෙනවා. වර්තමාන මොහොතර ගත්තත් හිත ඒත් පේන්නේ නැති විදිහට මේක හැදිලා තියෙනවා. ඒ නිසා සර්වඥාන් වහන්සේ ළඟ යතුරක් තියෙනවා. නැත්තම් මේකට ප්‍රතිපදාවක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. වර්තමානට හිත හැරගෙන අරගත්ත හිත එන සතියට ගත්ත හිත සම්පජඤ්ඤයට දාලා සතියම මේ වැඩේ කරන්න බෑ සම්පජඤ්ඤයට දාලා සම්පජඤ්ඤයට ඉඳ ඉර ඇරලා මේ සති සම්පජඤ්ඤ දෙක හරහා මේ විඥානයාගේ <clears throat> ඒකාකාරී සාසත පැවැත්වුකුත් නැතය විඥානය ඇති කරන්නා වූ හේතුප්‍රත්‍ය වෙන්නා වූ ආහාර දෙන්නා වූ අරමුණු වලටත් ඒකාකාර පැවැත්මක් නැතය කියලා තේරුම් ගන්නවා කියන එක ඒ උපක්‍රමයේ යෙදුවත් ඔක්කොටම කරන්න බෑ. නිකමට හිතන්න ඒ භෞතික විද්‍යාවේදී අපි අර ඊයේ ගත්ත විදිහට මේ දිගට පවතින ඒකකයක් යමක් සනාතන යමක් තියෙනවා කියන එක තමයි භෞතික විද්‍යාවේ මූලය. මේ අංශුව නැත්නම් අණුව පරමාණු නැත්නම් පරමාණුයේ කොටස් ඒක කදාකත් වෙනසතු එක දිගට තියෙනවා කියලා. ඒක භෞතික විද්‍යාඥ දේවවාදියා කියනවා. දිව්‍යන් වහන්සේ කදාකත් වෙනස් වෙන්නේ ඒක ඒකෝ ඒකට හොඳ නරක නැහැ. හැමතැනම ඉන්නවා. හැම එකටම බලපානවා. සදාකාලිකයි. ඉතින් මිනිස්යාගේ මනසට භෞතික වස්තුවක හෝ ආධ්‍යාත්මික වස්තුවක මේ සදාකාලික බව නැත්තම් මේ මනසට නිින්ද යන්නේ ඒ නිින්ද යෑම සඳහා අපිට දැන් ඔය යුද්ධ තියෙන කාලේ ආමි ජෙනරාල්ලට හරි ප්‍රශ්නේ ඔජියාජාත මහතා ඉන්න කාලේ තමයි කතාව කියන්නේ මම දන්නේ නැත්ත දුරුත් කියා. ඉතින් හතර තුන් දෙනාම එකතු වෙලා කිව්වලු හම්දාපති තුන් දෙනාම එකතු වෙලා ඉලා හදිසි රැසීමක් කියලා කිව්වලු සර් මේ යන කාලේ හැටියට හරියන්නේ නැහැ මීට වැඩිය අපි දැඩි යුදමය ප්‍රතිපත්ති ගන්න වෙනවා සතුට බලවත් කියලා. ජීආර් මාතේ කතාලි කිව්වලු යුදමය ප්‍රතිපත්ති මොකක්වත් නැහැ තම තමන් යටතේ ඉන්න සෙබළු කීන දේ අහන කට්ටිය බවට ලැහැත්ති කරන්න. හමුදාවක් දිනන්නේ විනය මතයි. ආයුධ තියනවාට ශෙනග තිබුණත් බෑ ඒ නිසා තම තමන් යටතේ ඉන්න කට්ටිය ඔක්කොම විනය කරුව කරගන්න හතුරට බාහිර දෙනකොට විනේ නැත්තම් අපිට ජාත්‍යන්තරයට මුණ දෙන්න වෙනවා. ඒ නිසා Tamange තෙබළු විනේ කරු කර ගන්න ඕනේ. ඉතින් මේ කට්ටිය කියනවලු දිගින් දිගටම ඒක මොකක්වත් බෑ මේට වැඩිය බජට් එකෙන් තල්ලි දෙන්න ඕනේ, ආයුධ ගේන්න ඕනේ, හමුදා බලතල වැඩි කරන්න ඕනේ කියලා. එයා කිව්වලු මම දන්න ප්‍රතිපත්තිය මෙච්චරයි. තියෙන හමුදාව විනේ කරු කරන්න ඕනේ. ඊට පස්සේ ගවලු මට දැන් මොනොග්‍රත් එක බෝල ගහන්න යන්න දින ඔච්චරයි වෙලා දෙන්න පුළුවන් නේ කොක් කරන්න කියලා. ඊට පස්සේ මේ තුන් දෙනාම එකතු වෙලා සෙක්‍රටරියට කිව්වලු මෙහෙම ගියොත් අමුදාවක පන්රණක් එන්න ඉඩ තියෙනවා. අපිට මේ දෙක කරගෙන යන්න දෙන්නෙත් නැහැ. ඒක නිසා බෝල ගහිල්ල තියදී කරුණා කරලා අපිට විනාඩි දෙකක් කරන් දෙන්න. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා වාඩුණාලු. වාඩුණා පස්සේ මම ඇත්තට මේ ඔත්තු කියනවා නෙමෙයි උනාද නැද්ද දන්නේ නැහැ. බන්නට කිට්ටු කරගන්නයි මං හදන්නේ. ඊහාර කතා කරලා තමුන්ලාගේ යුනිෆෝම් එකේ හැම එකකටම පිස්තෝලයක් තියෙනවා. මයි ළඟ නැහැ. අවශ්‍ය නැක පාවිච්චි කරනවා. යුද්ධ කියන්නේ අමාරු දෙයක් කොයි. තමුන්ලාට සැරබීම දෙනවනේ. පොඩ්ඩක් සැරබීම ටිකක් ගිහින් බුදිය ගන්නවා කියවල. යුද්ධේම තමයි ඒකවල. ඒ නිසා අපි හැම කෙනෙක්ම සැරබීමක ඉන්නේ. එක්ක දෙයන්නාංශය තියාගෙන ඉන්නවා. එහෙනම් මේ භෞතික සම්පatti තියාගෙන ඉන්නවා. ඒ වගේ ඩෝප් වෙලා තමයි රැයට බුදියන්න පුළුවන්. ඒකට ඩෝප් උනේ නැත්තම් කාටවත් නිදයන්නේ නැහැ. කකුලට ගන්නවා නම් හෙටු දෙන හිටින්නේ මම නෙවෙයි කියලා. මම හිතන්නේ නෑ දෙමෙ නිදා ගන්න මමම හෙට උදේ මේ වස්තු භෝග ඔක්කොම මේ දරුපල්ලන් ඇතුව හෙට උදේ අවදි වෙනවයි කියන විශ්වාසය මතනේ අපිට ඇත්තක වෙන්නේ නැත්නම් ඇත්තක වෙන්නේ ඒ නිසා කිසිම කෙනෙකුට බෑ මේ ලෝකේ මේ සස්සතවාදයට ජග් ගන්න නැතුව එක්ක ਸਰබලධාරී දිව්‍යඥාන්ස කෙනෙක් මාව බලා ගන්න ඉන්නවා එහෙනම් මගේ වස්තු භෝග ටික මගේ දුවා දරුවෝ ටික මේක බලා ගන්නවා. එහෙම නැත්නම් මේ බුද්ධියන විඥානය මෙහෙට උදේ අවදි වෙනවා. ඒ විඥානය තමයි අර දෙකෙන් එකක් සාක්කියට ඕන වෙන්නේ. ඔන්න ඔය ඔය කීමේ තමයි දිගටම යන්නේ. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් නෑ නෑ බුද්ධියන විඥානය නෙවෙයි අවදි වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනකොට සරුවචනාංශ ළඟට නොයන්ඩ දහසකුත් කර්ම තියෙනවා. මොකද ඒක අපි කැමති නැහැ. ඒක අපිට හිරියරදායකයි. අපිට සෝසේ නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් සර්වඥාණන් සඳහන් ඔබ දැනගත්තත් නොදැනගත්තත් වෙන්නේ ඔච්චරයි. නමුත් මේ මම මේ කියාගෙන යන්නේ ඒක වර්තමාන මොහොතේ පෙන්වන්න පුළුවන් වුණාට ඒක යතුරු අරින හැටි එහෙම නැත්නම් ඒක මේ ඒ රහස හෙලි කරගන්නවා කියන එක ප්‍රතිපදාවකින් මිස අහම්බෙන් බෑ වර්තමාන මොහොතේ හිත තබා ගැනීමෙන් පමණක් වෙන්නේ නැහැ. කොටින් කියනවනම් සතියෙන් පමණක් වෙන්නේ නැහැ. ඒකට සම්පජාඤ්ඤය අවශ්‍යයි. සති සම්පජාඤ්ඤය දෙක නැත්නම් සම්පජාඤ්ඤය හරහා සතියෙන් ඇති කරගත්ත ඥාණය හරහා මේ සතිය පරිණාමයකටපත් වෙන්න ඕනේ. සුපතිට්ඨිත සතියක් පාඩපත් වෙන්නේ. සති මාත්‍රාව කියලා එකක් තියෙනවා. සුපතිට්ඨිත සතිය කියලා එකක් තියෙනවා. සති මාත්‍රාව කියලා කියන්නේ දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවා ක්ෂණ මාත්‍ර වශයෙන් මම දන්නවා නමුත් මේ මම ඉඳගෙන ඉන්න එක ලෝකේ තියෙන ලොකුම පින කියලා දැනගන්න පුළුවන් නේද ගන්න පුළුවන් මම සතියට එනවා නමුත් ඒක වටිනාම දේ මා විසින් කළ යුතු උපරිම දේ කියලා නොදැනෙන්න ඉඩ තියෙනවා නමුත් යම් කිසි කෙනෙක් මම සතියට එනවා එයා දන්නවා මුළු සංසාරෙම මං කරපු ලොකුම පින තමයි මේ වර්තමානට හිත ගැනීම ඒක දන්නකම ගන්න එක එකක් දන්න එක එකක් එහෙම නැත්නම් තෑග්ග දෙන එක එකක් තෑග්ග බාර ගන්න එක එකක් එතන සභාවකට යෝජනාව කරන එක එකක් ස්ථිර වෙන එක තව එකක් ඉතින් මෙතන ඉන්න ඔක්කොම යෝජනාව ඇවිල්ලා තියෙනවා මේ සියලු දෙනාම මේ මහන්සි වෙන්නේ සතිය පිටවන තමයි එක්කෙනෙකුට නැත්තේ නැහැ ඔක්කොටම තියෙනවා නමුත් බුදුහාමුදුරුවෝ දන්න තරම් මේ සතිය තමයි ලෝකේ ලොකුම පිංකම කියලා. අපිට වැඩියම සුභ සිද්ධිය සලකන දෙක කියලා. කොච්චරද කියනවා මරණ මොහොතේ තරසාව දෙන එක කියලා. අපිට විශ්වාසය නැති නිසායි අපි මේ විඳවන්නේ. ඒකට සම්පජඤ්ඤය මොකද්ද කරන්නේ? සතිය ඇති වෙන චිත්තක්ෂණයේ ඊට වැඩිය චිත්තක්ෂණ චිත්තක්ෂණ පහසා ඒ සතිය වරණගලා දෙන තෑග්ග බාහිර අරගෙන යෝජනා ඉදිරි කිරීම කරනවා. ඒතර මේ සතියේ සිට සම්පජඤ්ඤයට නැගෙන නැත්නම් සීය සිහි නුවණක් බවටපත් කරන වැඩපිළිවෙල සරුවච්චන් වහන්සේ සතියේ ඉස්සරහා තබන්න සතිය හඳුන්වා දීමේ කටයුත්තට සෑහෙන අමුද්‍රව්‍ය අපිට දීලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය බලනකොට පේනවා. සෑහෙන අමුද්‍රව්‍ය අපට දීලා තියෙනවා. මෙන්න මේ මේ ක්‍රමයට උදුම් ගැන සද්ධාවෙන් සීලයක පිළිහිටලා සතිය පිහිටවන්න ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති නිසින්නෝ අනිසින්නෝ මිති පජානාති ගතේටි තේ නිතින්නේ සුත්ති జాగෘති ආදී යනකොට යන බව දැනගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න අත නමනකොට අත දිග හනනකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට යනකොට එනකොට කනකොට බොනකොට ඒ බව දැනගන්න ඉතින් ඊට පස්සේ පරියන්කේ මෙහෙමයි සක්මනේ මෙහෙමයි ආදී වශයෙන් එක එක වෙලාවට මේ සතිය කියන ටෝච් එක ගහලා ඉන්න ඉරියව්ව ඉන්න අරමුණ දැන ගැනීමේ කටයුත්තට මේ ඉන්න කෙනෙකුට අලුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒක පිළිබඳව මේ ඔක්කොමලා උත්සාහයක් ගන්නවා. ඒක ඒක ප්‍රසන්නණීයයි. වඳින්න වටින දෙයක්. නමුත් මේ සතිය තිබුණට ඒ සතිය හරහා ඒ අරමුණු වෙන්නා වූ අරමුණත් ඒ අරමුණු කරන්නා වූ හිතත් ඒ ඒ වෙලාවෙ ඉපදිලා නැති වෙනවා කියන එක දකින්න ඔය සති මාත්‍රාව මදි. මේ සති මාත්‍රාව හොඳට කරකවෙන්න ඕන. හොඳට yaadෙන්න ඕන. ඒක සතිපට්ඨානයක් බවට, සුපචිත්තිත සතියක් බවට, වේපුල්ල සතියක් බවටපත් වෙන්න තමයි සතිය දන්නේ කරන යෝගාචර ජීවිතයක් ගත කරන්නේ. භ්‍රමචර්ය ජීවිතයක් ගත කරන්නේ. පූර්ණ කාලින භාවනා ජීවිතයක් ගත කරන්නේ. ඒකට සැදී පැහැදී ඉන්නේ. ඉතින් ඒ සැදී පැහැදී මතින් බලනකොට අපි අතර තාරාතිරම් තියෙනවා. අපිට තියෙන විවිධ ප්‍රශ්න නිසා හෝ සතියේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා හෝ සම්පජඤ්ඤේ නැති නිසා. ඉතින් මේ සතිය තමයි ලොකුම දේ කියලා ඒකට ලැබිලත් ඒක දැනගනත් වටහා ගන්න බැරිකම මරණකම නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒක කොහොමඩක්වත් වග වෙන්න බෑ. මේ සතිය දුන්නට මේ සතියේ වටිනාකම වටහා ගන්නවා කියන එක. නොවෙන්න පුළුවන් ගමනක් යනකොට අන්දේකට මණිකකට පය වැදුනට එයාට කකුල රිදෙනවා කියලා අර පයින් ගාලා ගියාට මණිකකව දන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඇස් තියෙන කෙනා දන්නවා. ඒ නිසා මේ මණික තිබුණාට ඇස් පේන්නේ නැත්තම් පය වැදුනට වැඩක් නැහැ. ඒක නිසා මේ සතිය සම්පජඤ්ඤයක් බාටපත් කරන්න හැටි ඒ හරහා මේ විඥානයේ තියෙන ක්ෂණ බංගුර භාවය. විඥානේ අරහත් නෙවෙයි තේරුම් ගන්න. විඥානයේ අරමුණු වෙන්නා වූ අරමුණේ ක්ෂණ බංගුර භාවය හරහා තමයි බුදු දහම අපිට පාඩම උගන්වන්නේ. විඥානයේ අරමුණු වෙන්නා වූ අරමුණු වලත් රූපාරම්මන කියලා જાතියක් තියෙනවා අරූපාරම්මන කියලා જાතියක් තියෙනවා මේ දෙකෙනොත් බුදුජානන් වහන්සේ සාරාංශයේ කල්පලක්ෂය පෙරම්පුරලා දැක්කා ආදුනිකයට ආධිකම්මික විපස්සකයාට නවකයාට දේසි රූපාරම්මණය අල්ලගෙන වැඩේ පටන් ගත්තා. ඉතින් මේ හොඳට දන්න කියන යමක්කමක් තියෙන දැනුව තියෙන එක නා හිතනවා අයියෝ ඔය රූපාරම්මණත් එක්ක වැඩ කරන එක ඒකේ බොහොම බාලාංශ පන්තියක්. ඒක මේ මොන්ඩිසෝරි පන්තියක් මට බැරිද ඕක කෙලින්ම මේ පොතේ දැනුම ආරා දැන් නාම ධර්ම හරහා ලබලා දෙන්න බැරි කියලා කිසිම කෙනෙක් කැමති නෑ. මේ බුදුරජාණන්සේ පෙන්වන්න පටන් අරගන්න අර පළවෙනි පන්තියට ඇතුල් වෙන්න. ඔක්කොටම ඕනේ ෂෝට් කට්ස්. එහෙම නැත්නම් මේ කෙටි ක්‍රම හොයනවා. මේ වැඩේ තියෙන ගැඹිරත්වය තමයි මේ ධර්මයේ තියෙන ගැඹිරත්වය තමයි අපේ මාන්න නිසා, අපේ තෘෂ්ණාව නිසා, අපේ මේ මමයා ওই නැවතත් එන්නේ එතෙන්නමයි. ඒක නිත්‍ය භාවය නිසා මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ ආරම්භයට මුලට යන්න කැමති නැහැ. ඉතින් ඒ අපිට වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ ඒ ආදුනිකයෙක් වෙන්න බිග්ිනර්ස් මයින්ඩ් එක ඇති කරගන්න. එහෙම නැත්නම් මේ ආධිකම්මික විපස්සකයෙක් වෙන්න. ඒක අන්තිම අමාරුයි මොකද අපි හැම එකාම මාන්නකාරයි. කිසි කෙනෙක් කැමති නැහැ මේ කියන ධර්මතාවය සඳහා අපකප වීමක් වෙන්නේ. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රාජ්‍ය දෙකකින් කුමාරවරු දෙන්නෙක් ගියලු දිසාපාමොක් ආචාර්ය හම්බෙන්නේ. එහෙම නැත්නම් ඒ වගේ ඉන්න ප්‍රසිද්ධ ආචාර්යෙක් හම්බෙන්නේ. දෙන්න කැළිය මැදදී හම්බුණා. හම්බුණාට පස්සේ කවලු කොහෙද යන්නේ? ඊට පස්සේ කවලු මම මේ මේ වයලින් එක කියන සංගීත භාණ්ඩ ඉගෙන ගන්න යනවා. අපේ පිය මහරජුරු අපිට මාර්ගෝපකරණ සකස් කරලා කිව්වා අදවල් කෙනා ගාවට යන්න ඉල්ල ශාස්ත්‍රය ඉගෙන ගෙන ඉන්නේ. ඊට පස්සේ ගලු අපේ පීමා රජුත් ඒ තරම්ම මට මාර්ගෝපකරණ දුනවා. මම තැන ඒකටමයි. හැබැයි මම ඒ උපකරණේ භාගයක් පුරුදු කරලා තියෙන එක. අදොර ඒ අයියානේ දැන්. අනිත් එක න භාගයක්වත් නැහැ. ඊට පස්සේ දෙන්නම ගුරුවර ගහට ගියාට පස්සේ කිවලු පළවෙනි එක නා කියලා කිවලු මම මේ අපේ බීමා රජුරෝ එව්වේ මෙතන කාමණු 1000ක් තියෙනවා. ඒ කාමණු 1000 තියාන මම ඔබතුමාට දරදී අදින්නම්. යටහත් කීකරු කෝලෙක් වෙන්නම් මට මේ සංගීත භාණ්ඩය කියලා දෙන්නේ කියලා. ඉතින් ගුරුවරයා රෙජිස්ටර් කරලා ගත්තලු පන්ති ඇතුළට. දෙවෙනි එක නා කියලා කිව්වලු අපි පීම රජුරොත් එවුවා මට මේ සංගීත භාණ්ඩය කරන්න කියලා. මට කහවණු 1000ක් දුන්නා. මම භාගයක් ඉගෙන ගත්ත නිසා මම කහවණු 500ක් දෙන්නම් කියලා. ගුරුවරයා ගොල් බෑ බෑ 2000ක් උනායි කිව්වා. ඒක හරිම අසාධාරණයි මේ භාගයක් දන්න එක්කනාට අරගානෝ ගයි. ඔබ දන්න වාගේ මකණ්ඩ 1500 කට වැඩි යනවා. ඒක ලේසි නෑ. කවුරු හරි දන්නවනම් මේක දන්නවයි කියලා සාස්ත්‍රයක් අම්මු මැට්ටා. ගණ්ඩම දෙයක් නෑ. ඊමසට කවදාකවත් මුලට එන්න බෑ. මෙවැනි පරිසරයක් දිහා බලන මූණ දිහා බලන්න කියන්න පුළුවන්. සෝපාකට පුළුවන් වෙච්චටි ඕගොල්ලන්ට බැරි මොකද? අපි දන්නවයි කියලා හිතන්නේ. අඟුලිමාලට වෙච්ච දේ, පාඨාචාරාට වෙච්ච දේ බැරි මොකද අපි අභිධර්මයේ දන්නවා, අපි සීල් තියෙනවා, අපි දන් දීලා තියෙනවා. අපි හසවල් પરම්පරාවේ, අපි සිංහල බුද්ධ ආගමේ ලංකාවේ මේ සියරම මකන්න දැහෙන ගානක් යනවා. ඒක ලීසි නෑ. ඒ තාක් විඳවන්න වෙනවා. ඒ මොකද ඒ ඔක්කොම අල්ලලා තියෙන නිත්‍ය විඥානයක් මත හිටලා. ඔක්කොම අල්ලලා තියෙන්නේ තදේවිතං විඥානං සන්දාවති සම්තරති අනඤ්ඤං මේ මයි ළඟ තියෙන මේ මමයා නැත්නම් මගේ මේ මාන්නේ මම බොහොම මහන්සිලා උපයාගත්තේ අඟ පෙන්න පෙන්න ඉන්න එකයි කරන්නේ ඉදිනදා ජීවිතේ අන්ධහැරේ පපා ඉන්න එකයි ඉතින් ඒක නිකම්ම නිකන් ආවට ගියාට බිම තියෙන එක ලේසි නෑ ඉතින් ඒක අඩු කරන්න නිසා අඩු කරන්න ඕනේ නිසා සර්වචනසේ කර මූල උපමා දෙක ගන්න ඕනේ විඥානයේ තියෙන පරිච්ඡ සම්පන්න භාවය මේ විඥානය හටගන්නේ අනිවාර්යයෙන්ම තව ආසන්න කාරණාවක් මත බව දැනගන්න කරන භාවනාවේදී මේ පරිේශණය විඥානයේ පදනම් කරන කරන්න බෑ. විඥාණයට අරමුණු වෙන අරමුණු පදනම් කරගෙනයි කරන්න තියෙන්නේ. දෙක විඥාණයට අරමුණු වෙන අරමුණු જાති එකක් තියෙනවා රූප ආරම්මන සහ නාම නැත්තම් අරූපාරම්මන කියලා. අරූපාරම්මන ධර්ම මායාකාරී. ඒ නිසා රූපාරම්මණයකට යනවා. මොකද රූපාරම්මණය ප්‍රත්‍යක්ෂණය කළ හැකි. අත්කාලා සාමාන්‍ය නොදටුවෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් නිසා මේ සරුවචන් වහන්සේ මේ සාති භික්ෂුවට පෙන්වන්න හදන මේ විඥානයාගේ තියෙන පටිච්චසමුප්පන්න භාවය විඥානය හටගන්නේ අනිවාර්යයෙන්ම අරමුණක් ඇතුව කියන එක පෙන්වන්න හදලා සාති භික්ෂුව ඇහුවනම් සාති භික්ෂුව කිව්වනම් මම ඔබ වහන්සේ කියන දේ මතේ පිළිගන්න මට කමටහනක් දෙන්න කියලා බුදුසෙන්හන්සේ දෙන්නේ රූප කර්මත්තානේ. කයනපසනාවක් දෙන්නේ. ඉතින් ඒකට සාති භික්ෂුවට ප්‍රශ්නයක් එයි. දැන් ඔබ වහන්සේ මට පෙන්වන්න හදන්නේ මේ විඥානයාගේ පරිච්ඡමුප්පන භාවයනේ. ඉතින් ඔබ වහන්සේ දැන් මේ විඥානේ පටන් ගන්න එපායි. විඥානේ අරූප ධර්මයක්. නමුත් ඔබ වහන්සේ දැම්මට කියනවා ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්න කියලා. ඉතින් එතකොට කාටවත් ඒක තේරෙන්නේ නැහැ. මේ විඥානය ඉගෙන ගන්න කොහොමද මේ? ඉඳගෙන ඉන්න රූපෙ දිහා බලලා. ඉතින් එතකොට සර්වඥාන කියන පොඩ්ඩක් මේ බුදුහාමුදුරුවෝ පිළිබඳ විශ්වාසෙ ශ්‍රද්ධාව අරගෙන මේ මුල ටිකම කරගෙන යන්කෝ. කරගෙන කරගෙන යනවා තමයි මේක අහුවෙන්න පටන් ගන්නෙ. පටන් ගන්නකොටම ওই ලකුණු නැහැ. ඒක නිසා යම් වෙලාවක අපි දැනුම එහෙම නැත්නම් పూర్ව සූදානම අහවල දෙකේ ලෑස්ති වුණොත් අපිට මේ පටන් ගන්න ආරම්භක ආධුනික මනස ඇති කර ගන්න බෑ. එතනට මේ ආධුනික මනස ඇති කර ගැනීමට අපේ තියෙන සියල්ලම පාවා දෙන ගතිය. බුදුන් ඉදිරිපිට අහං නජානාමි භගවා ජානාති. මට වැටහෙන්නේ අපේ සරුවච්චන් වහන්සේට වැටහෙනවා. උන්වහන්සේ කියන දයක් මම කරන්න ඕනේ කියන මේ සද්ධාව යටහත් පහත් ගතිය අපි සාමාන්‍යයෙන් හිතනවා මේ කතෝලික ආගමේ මුස්ලිම් ආගමේ Hindu ආගමේ තමයි තියෙන්නේ අපි ළඟ නෑ කියලා නෑ ඒ මොනම ආගමකටවත් පටන් ගන්න බෑ සද්ධාව නැතුව. ඒ නිසා අපි බුද්ධ ආගමේ පටන් ගත්තත් අපි ඉස්ලාම සද්ධාවෙන් තමයි පටන් ගන්න. බුදුහාමරණ තේනවා මට තේරෙන්නේ නෑ. උන්වහන්සේ මට කියනවනම් මේ කයිදිහා බලන්නයි කියලා. ඒකෙන් කොහොමද විඥානයේ තේරුම් අරගන්නේ කියන ප්‍රශ්නේ අහන්න ගියොත් අපිට මේ මේ වැඩේ සද්ධාව වැඩේ සද්ධාවෙන් කරන්න බෑ. ඒ නිසා එතෙන්දී ඇදහිල්ල අවශ්‍යයි. එම සීලයක් අවශ්‍යයි. ඉතින් හිතන්න කවදා හරි එනතන් මනසට අල්ලගන්න මේ ඔක්කොම අහලා අපි යන්න හදන විඥානයේ පරිසම්පන්න භාවය බලන්න තමයි. අපි මේ යන්නේ විඥානේ පටන් ගන්නට හට ගන්න හැම වෙලාවෙම අරමුණක් ඕන කියන එක තීරුම් ගන්න තමයි. නමුත් මම දැන් ඉන්නේ මම දැන් කරන්න හදන්නේ මට ලැබිච්ච මේ මනෝසාරණ භාවයේ මේ කය මේක තමයි රූපෙට මම ගන්නෙ කියලා. හිත යොදන්න බලන්න ඊරියව්වට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවයි කියලා ඉඳගෙන ඉන්න ඊරියව්වක් ගැන හිතලා යම්ම වෙලාවක යම්ම කෙනෙකුට ඉරියව්වකට හිත ගන්න නම් මුළු ලෝකෙම අමතක කරන්න වෙනවා. මුළු ලෝකෙම දන් දෙන්නේ නැතුව ඉරියව්වට හිත ගන්න බෑ. අපිට මේ ලෝකෙත් අල්ලන්නේ ඉරියව්වත් අල්ලගන්න ගියොත් නාමෙත් අල්ලන රූපෙත් අල්ලන ගියොත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ලෝකෙට තියෙන සම්බන්ධය, ලෝකෙට තියෙන කෑදරකම, කැහුලකම කොච්චරද කියලා කියනවනම් තමයි එක චිත්තක්ෂණයකටවත් කයට හිත ගන්න බැහැ. ඒක මේ කෑදරකමමත් නෙවෙයි විශාල බීතිකාවක් තියෙනවා. මොන මුළු සංසාරෙම ඉඳලා තියෙන්නේ අතන මෙතන හිත හිතා ඊයේ හෙට ගැන හිත හිතා අරයමයා ගැන හිත හිතා. ඉතින් ඒ සංසාර මේ කැලේ හිටපු කුළුමිහරක වගේ කුළු එච්ච එක ආයෙ ගෙනලා ශිෂ්ටාචාර ගමකට බැඳගත්ත ගමන් එකක් කලකොල වෙනවා. කුළු ගති තියෙනකම් කලකොල වෙනවා. ඒ වගේ තමයි මේ ලෝක පුරාවට පිස්සු හැදිච්ච වඳුරු හිතක් හිතුව හිටපු අපි. අපි කියනකොට තරහ වෙයි ඕගොල්ලෝ මං කියන මම මේ කයට ගන්නවයි කියන එක කාට පිංසිද්ධ වෙන්න මොන දෙයට වාංගු වෙලා ගණ්ඩද මට එහෙම දැනගැනීමේ ඥානයක් නැහැ. මට එකයි තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියන දේ හරි ඇති. කියලා తాවකාලිකව අදාහ ගන්න වෙනවා. ඒ නිසා හැමදේම අපි මේ කරන දේ සද්ධා ජාතෝ තමයි. සද්ධාවෙන් තමයි පටන් අරගන්නේ. ඒක අරගෙන එකක් වෙන්න තියන සද්ධාවිත ගත්තා ඒක ගන්න උත්සාහ කරන්න බලන්න ගන්න ගන්න ගන්න ලාහකට කිඹ්බ එකතු කරන්න හදනවා වගේ ගන්නකොට පයින්. මේ අරගෙන තිබ්බ ගමන් පයින්. ඒ මොකද ඒ ලෝකයේත් එක තියෙන ගනුදෙනු. පෙර පසු ගනුදෙනු නිසා පණිනකොට මේ යෝගාවචරයට ඕන තරම් හිතෙන්න පුළුවන් මේක නම් කරන්න බැරි දෙයක් කියලා. මේ ලැබිච්ච මනුසාත්ම භාවයේ තිබුණට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ තිබුණට මේක කියලා බුදුහම්රෝක්ෂණ සම්පatti කියලා දුන්නට මේකටයි බණ අහන්නේ මම කියලා දැනගත්තට මේකටයි මම කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න කියලා දැනගත්තට මම පැවිදි වෙනවා නම් පැවිදි මේකට කියලා දැනගත්තට මේක තිබ්බට හිතින්නේ නැහැ. අරුවචන්සේ සඳහන් කරනවා කෙලින් කරපු ඉදිකටක් උඩට අබහුරක් වක් කරන්න කියලා. වැලිය හුරක් වක් කරන්න කියලා. ඉදිකට උඩ කවදාද අබෑටයක් පටල වෙන්නේ. ඊට වැඩිය අමාරුයි මේ නන්නත්තර වෙච්ච හිතක් එක චිත්තක්ෂණයකට හෝ මේ බුදුහාමුදුරෝ යෝජනා කරපු අරමුණකට ගිහිල්ලා පටල වෙනවා කියන්නේ. එහෙම නැත්තම් කියනවා දුවන අස්සෙක් උඩ අලුපූල් ගෙඩියක් තියන්න හදනවා වගේ. දුවන අස්සෙත් තියා නිකන් තියෙන අස්සෙක පිටවත් තියන්න බෑ. කටුසු පිටක් තියෙන ආශ්‍රයයට අල්පෝල් ගෙඩි තියන්න ඉසල වැටෙනවා. මේ යෝගාවචරයේ යම් දවසක බුදුගේ බුදුහාමුදුරු කියපු දේහාලා මේ කයට හිත තියන්න හදනවයි කියන එක ලෝකෙ මෙතෙක් කරපු සියලුම දාන වලට වැඩිය වැදගත්. මොකද මෙතෙක් අපි කෙරුවේ දන්න ප්‍රමාණයක් දන් දෙන එක. මම 19කට දන් දුන්නා, අටපිරිකරක් දුන්නා, තල්ලි මෙච්චර දුන්නා, දැන් මේ වර්තමාන මොහොතේ හිත ගන්නකොට මුළු ලෝකෙම දුන්නා. ඒක නිසා එක චිත්තක්ෂණයක් වර්තමාන මොහොතේ හිත පවත්නවායි කියලා කියන්නේ තමන්න මුළු ලෝකෙම සක්විතිකම හම්බ වෙලා ඒ ලෝකෙ දුන්නා වගේ. ඒක නිසා ඒ දාන කුසලය ඔය මනින්න පුරුවන් කුසල් වලින් සම්පූර්ණ කරන්න බෑ. නමුත් අපි අහලවත් නැහැනේ. මේ වගේ සම්බන්ධතාවයක් නැත්නම් මේ භාවනා කරනකොට මේ පෙන්වන උනන්දු කරවීමක් අහලවත් නැති නිසා අපිට ඕන වෙලා තියෙන්නේ දැන් මේ වැඩමුළු වලට එනවට වැඩිය දානයක් දුන්නා නම් හොඳ නැද්ද කියලා හිතනවා අපට. එහෙම නැත්නම් කාටට උදව් උපකාරයක් කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. ඒක ඇඟට දැනෙනවනේ ඒ පිංකම්. දැන් මේක මොකක්වත් දැනෙන්නේ නැහැ. මෙතනේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ අපිට පිංකම් කියන දේ රැස් කිරීමත් එක්කයි අපි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. බුදුජානනාථය මෙතන කියන්නේ පවුන කර සිටීම. මේ පරත මේ වෙනස හරියට අර නාම ධර්ම රූප ධර්ම දෙකෙන් රූපය හරහා නාමයට යනවා වගේ අති හරහා සම්පජාඤ්ඤයට යනවා වගේ මේ පිංකම් කර කර හිටපු කෙනෙකුට මේ පවුනකර සිටීම උසස්ම කුසලයක් කියලා තේරුම් කරන්න ගියාම ගැහුවේ නැත්තම් පුදුමයි බැන්නේ නැත්තම් පුදුමයි ඒ තරමටම හිත තත්ත්වගත වෙලා තියෙනවා. ඒක නිසා දැන් මේ කයට හිත ගැනීම නිසා අර දානියක් දෙන කතාවක් තේරෙන්නේ නමුත් මේ විඥාණයට එකයි අල්ලන්න පුළුවන් ලෝකයේ ඇල්ලුවොත් වර්තමානට හිත ගන්න බෑ වර්තමාන හිත ඇල්ලුවොත් ලෝකෙට යන්න බෑ ඒ නිසා මේකට කියනවා අපි දාහණය අතින් ශ්‍රේෂ්ඨම දාන චිත්තක්ෂණ දානය චිත්තක්ෂණයට දෙනවා ඒ වගේම හිතන්න අපි වාඩි වෙලා වාඩි වෙලා ඉන්න චිත්තක්ෂණය මම පිළිච්ච ගතිය මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් මොනම හේතුවක් නැතුව සතෙක් මැරෙන්නේ නැහැ මේ වෙලාවේ මොනම හේතුවක් නිසාත් ඒ වෙලාවේ හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් ඒ වෙලාවේ කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ. බොරුව කියලා මේ වචන පරසවචනේ කියන වචී දුච්චරිත තියා වචනයක්වත් පිට වෙන්නේ කාටද වෙන මේ වර්තමාන මොහොතේ හිත පීටන්න උත්සාහ කරන යෝගාවචරකින් ඇර මම මේ මේ වෙලාවේ gedara හිටියා නම් මම හිතේ සතෙක් මැරෙන්නේ නැහැ කියලා කාටද ඔප්පු කරන්න පුළුවන්. මහතු හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කොහොමද කියන්න පුළුවන්? මට කාමමිත්‍යාචාරය හිටි ලොඟ දෙනෙක් ඉන්නවා මේ කාමමිත්‍යාචාරය කිව්වා මේ දෙන්නේ දෙන්නෙක් එකතු වෙලා කරන මේ දිය කිරින් අමහර කරන ග්‍රාම්‍ය කෘත්‍යය කියලා නෑ රූප වලන තියෙන ආසාව. සද්ධාහන තියෙන ආසාව. ගන්ධ රස පහත විඳින තියෙන ආසාව. ඔක්කොම කාම ආසාවයි. ඒ මිත්‍යාචාර. ඉතින් මෙතන හිටියොත් නම් මේ කාමරේ විතරයි පේන්න තියෙන නැත්නම් කිං කිකිය භාවනා කරතයි. එළියේ හිටියනම් කීයක් જાති තියෙනවද අපිට බලන්න කීයක් තැන් තියෙනවද අපිට අහන්න කීයක් දේවල් තියෙනවද සුවඳ බලන්න කීයක් දේවල් තියෙනවද කැවිල්ලන්න කොච්චර කොට්ට මෙට්ට ඇඳ ඇතිලි જાති තියෙනවද කොන්දර දෙනකොට ඉතන ගිල්ල වාඩි වෙන්න පුළුවන් නැත්නම් දිගෑරෙන්න පුළුවන් දැන් මේකේ කුරුතේ තියලා එණී ගැහුවා වගේ පැයක් වාඩි වෙලා ඉඳ ගියාම මොන විදිහකට කරන්න බෑ ඒ නිසා මෙතන ගත කරන මේ චිත්තක්ෂණය පුරා 100ට 200ක් කියන බල කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඕනම කෙනකින් අහන්න යා ලුණු මිරිස් කන මොලයක් තියෙන කෙනෙකුට අනික් කොයි වෙලාවෙද අපිට කියන්න පුළුවන් කයින් දුච්චරිත වෙන්නේ නැහැ කියලා. වචනෙන් දුච්චරිත වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ එක චිත්තක්ෂණයක් මෙහෙම ගත කරනකොට එයා මේ කය තමයි අරමුණු කරන්නේ. දැන් මේ කයේ මම ඉන්න බව නැත්තම් මේ වර්තමාන මොහොතේ මම ගත කරන බව යන් එතෙන් යන්න පුළුවන්කම එකක්. මේක මේ විදිහේ වටින දෙයක් බව එතන වටිනාම දේ බව තීරුම් ගත්ත දවසේ රහත් වෙනවා. ඒකයි රහත් වෙනවා කියලා කියන්නේ. එතකන් අපි ඉන්නේ මේක ටිකක් විශ්වාස කරනවා ගොඩක් පිටපයින්. ආය විශ්වාස කරනවා ආය පිටපයින්. නම් මේ ප්‍රයත්නේ පවා වඳින්න වටිනවා. මොකද අපි මෙතෙක් කිය ගමන නෙවෙයි මේ. අපි මෙතෙක් කිය ගමනින් ගඟ දිගේ ඉහළට යන ගමන. අපි හිතමු අපි හිතමු කවදා හරි ප්‍රයත්න කරලා කරලා කරලා හිත තනවා වඩාගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒකට හිත ගත්තා. ඒකට හිත සතුටුුණයි කියලා. ඒකට කියන්නේ සමාදම් වුණයි කියලා. එළඹ වාසය කරනවා. අන්න එතෙන්ද හිත ගිය වෙලාවක එතෙන්ද හිත පටල වෙච්ච වෙලාවක මේ සතිය එළඹිච්ච චිත්තක්ෂණයක යෝගාවචරය දැනගත්තොත් මම දැන් කොහොමද දන්නේ මගේ හිත වර්තමානට ආවයි කියලා. මම දන්නේ කොහොමද මම ලෝකේ පාව දුන්නයි කියලා. මම දැන් කොහොමද දන්නේ එළඹ හිටියයි කියලා. නැත්නම් මේ යෝගාවචරයට හරස් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හිත කයට ආපුවාම මොනවද දැනෙන්නේ? මොනවද අත්විඳින්නේ? මොනවද අත්දකින්නේ කියලා කිසිම කෙනෙකුට වර්ණන ගන්න බෑ. ඕනම කෙනෙකුට වර්තමාන මොහොතට එන්න පුළුවන් වුණාට ඒ ආපු බවට උපෙලා සාක්ෂියක් ඉල්ලුවා. කොහොමද දන්නේ මම වර්තමාන මොහොතේ අපිට නැච්චාර්ථෙන් කියත හැකි මම රූප බලමින් හිටියා නෙවෙයි මම සද්ධාහමින් හිටියා නෙවෙයි ගන්ධරස පහස විඳමින් හිටියා නෙවෙයි හරි හරි ඒක නෙවෙයි දැන් අත් දකින්න දෙය කියන්නකෝ අත් පින්දින දෙය කියන්නකෝ මූණ දෙන දෙය කියන්න කාටවත් බෑ ඒකෙන්ම පේනවා ඒක තාම ගැඹුරු ධර්මයක් තියෙනවා හැබැයි ඒකේ තවත් රසවත් පැත්තක් තියෙනවා කවුරු කොයි මොහොතේ කොහොම වර්තමාන මොහොතට ආවත් සියල්ලම අත්දකින්න එකම විමුක්ති රසය. ගැහණු කෙනෙක් අත්දැක්කත්, පිරිමි කෙනෙක් අත්දැක්කත්, උදේ අත්දැක්කත්, දවල් කිව්වත්, හවස කිව්වත්, හිටගෙන හිටියත්, කමින් බොමින් හිටියත් අත්දකින්න අත්දැකීම සමානයි. නමුත් ඒකේ අපේ හිතා ගන්න වෙන්නේ. අත්දැකීමෙන් එකයි. ඒක නිසා හිතනද අපිට මෙහෙම උපකල්පනා කරනවා. මම වර්තමාන හිත අත්දකින්න වෙලාවේ බුදුහාමුදුරුවෝ තමයි මේ ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ අත්දකින්න හැටි. මමයි බුදුහාමුදුරුවෝ දෙන්නම වර්තමාන මොහොත අත්දකින්න එක විදිහට. ඉතින් අපිට ඕන බුදුහාමුදුරුවොත් එක්ක යම් ප්‍රමාණයක හැකි සංඥාවක් ගන්න සම්බන්ධ වෙන්න. බුදුජානසී යම් වෙලාවක බුදු හිතය යම් වෙලාවක අත්දකින්න ඕන නම් ඒක තමයි මේ මම දැන් මෙතන කියලා කියන්නේ. ඒ හිත අපි බුදුහමරණ ගුණ නමයක් සඳහන් කරනවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාජන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දීවමනුස්සාන බුද්ධෝ භගවහති. ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා අහෝ සුසුද්ධ సంతානං. බුදුරජාණන්සේගේ හිත හැම වෙලාවෙම සතිය තියෙන. කවදාකවත් කෙලෙස් නැහැ. සුවි පිවිතුරුයි. සුසුද්ධ సంతානයක්. මම එක චිත්තක්ෂණයකට මේ වර්තමාන මොහොත රහවට පස්සේ මට වැටහෙනවා නම් මේ වර්තමාන මොහොතේ දාන කුසලයේ සම්පූර්ණ වෙනවා ශීල කුසලයේ සම්පූර්ණ වෙනවා මේ වර්තමානට බැමිණීම තමයි මම කරන ලොකුම කුසලය කියලා Taman දන්නවනේ ඒක බව සතුටින් විත්තු විඳින්නේ ඒකයි ප්‍රමෝදයෙන් බුද්ධ විඳින්නේ එතකොට ඒකෙම හිත තැම්පත් වෙන ගතියකට හිත අර කුඩල කොට්ටු උඩ තිබ්බහම පෙරලා යනවා වගේ කුළුමි හරකෙක් ගමේ ගිනවල බඳපුවම දඟලනවා වගේ නෙවෙයි අනේ යන්දම් මගේ හිත මෙතෙන්ට ආවනේ කියලා ඒකට ප්‍රමෝදයක් පහළ වෙනවා එතකොට යාට තේරෙනවා මම කොච්චර අකුසල් කර්ම කරලා තිබ්බත් දැන් මේ චිත්තක්ෂණේ මම ගොඩ දාගත්තා මම ක්ෂණ සම්පත්තිය ලැබුවා කියලා ඒ විපස්සනාමය ඥානිකුත් වෙනවා අන්න ඒ චිත්තක්ෂණේ අරහන් වටින්න වටිනවා මේ චිත්තක්ෂණය අපි හිතමු මේ කියපු වචන ටිකෙන් අල්ලගත්තයි කියලා හිතමු. මෙන්න මේක තව චිත්තක්ෂණයකට පවත්වන්න තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් අපට කමටහන් දෙනවා කියලා, තීලානුග්ගහිතේ කියලා, සුතානුග්ගහිතේ කියලා, සකච්ඡානුග්ගහිතේ කියලා, සමතනුග්ගහිතේ කියලා, ප්‍රඥානුග්ගහිතේ කියලා කරන්නේ අර ගත්ත චිත්තක්ෂණය ඊ ගාව චිත්තක්ෂණේ ආයෙ කෙලස් කොට දා ගන්න නැතුව ඒ ඊතේ තියෙන අරහං ගතිය අරහය ගතිය සුදුසුකම වදින්න වටින ගතිය මේ තව චිත්තක්ෂණයකට ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය හිත එක මොහොතකට චිත්තක්ෂණයට ගත්ත කෙනාට වැඩිය ලොකු අගයකින් ආඩම්බරයකින් ඕනේ ඊගාව තැනට යන්න ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මොකද ඒ තරම් ලෝකයේ හරි විසමයි ඒක නිසා ඒ ගත්ත කය මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන ගත්ත මේ අරමුණ ගත්තට පස්සේ එයාට මහා මෙර ඔළුව උඩ තිබ්බා වගේ විශාල වගකීමක් එනවා. මේ ලබාගත් මේ චිත්තක්ෂණය තව එකකට තව එකකට තව එකකට ගන්න හරියට පුස් බයිසිකලයක් පදින්න හදන කෙනෙක් කොහොම හරි බයිසිකලයේ සමබර භාවය ගත්තට පස්සේ කකුල බිම නොතබ තව රවුමක් පදින්න සමබර භාවයේ කඩා ගන්න නැතුව යන්න එයාට ඇති වෙනවා බයිසිකලකට ඉස්සලාම නැග්ගට වැඩිය ලොකු උනන්දුවකුත් ධර්මමේ වශයෙන් ඇති වෙනවා. ඒක නිසා මේ චිත්තක්ෂණය හඳුනලා දුන්නාට පස්සේ නැත්නම් මේ එලෙබසිටි මොහොත එහෙනම් චින සම්පත්තිය නැත්නම් මේ වර්තමාන මොහොත ඒ යෝගාවචරයට ආඩ්‍ය බවක් ඇති වෙනවා මම මේ කොහොමද පවත්න්නේ ඒක තමයි අපි මේ ඉස්සරහට විතර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න එහෙම පවත්නකොට මේ චිත්තක්ෂණේ ලබාගත් එක දිගට පවත්නකොට මේ යෝගාවචරය මේ තමන්ගේ ශරීරය අරමුණු කරගන්නවා කියලා ඒකට කියන්නේ ආලම්බණය කරන එක එල්ලෙනවා. ශරීරය අරමුණු කරගෙන නිමිත්තක් කරගෙන ඒ තිබුණේ ඇති වෙච්ච විඥාන ක්ෂණය ඊගාව චිත්තක්ෂණයටත් මේකම ආලම්බණය කරනවා අරමුණු කරන නිමිත්තක් කරගන්නවා. ඒක විචි බව දැනගන්නේ කොහොමද? දැන් මේ තිබුණු චිත්තක්ෂණයම නැත්නම් තිබුණු අත්දැකීමම ඊගා චිත්තක්ෂණයට ගියාද? එතන මේක මනෝ විකාරයක්ද? එහෙම නැත්නම් හිතට වට ගැනීමක්ද කියලා තව කෙනෙකුට කියන්න උත්සාහ කරුවොත් මිස කොහොමඩක්වත් ඒක Tamanට සාතික කරන්න බෑ. ඉතින් ඒ නිසා අපිට බෑ කිව්වට මොකද? සිද්ධ වෙනවා ආප්තෝපදේශ හදාගන්න කොයි වෙලාවක හරි වර්තමාන මොහොතට ගියාම ඒ යෝගාවචරය ඒක කෙනෙකුට කියන්නේ කොහොමද? ඒ අත්දැකීම හදා බෙදා ගන්න කොහොමද? sannivedana කරන්නේ කොහොමද කියන එක යන එක වගේම වැදගත්. ඒක කියන්නේ ඔබ හොඳ වෙලාමදී හොඳ බව පේන්න තියෙනවා. අපි සාමාන්‍ය කියනවා උසාවියක යුද්ධයේ ඉෂ්ට වුණාට නීතිය දන්නේ නැති කෙනාට සාධාරණ යුක්තිය වැටහුනොත් තමයි උසාවිය ගණන් ගන්න. එතන උසාවිය නීතිඥයටයි නඩුකාරයට වැටහුණාට නීතිය දන්නේ නැති මනුස්සයට තේරුන්නේ නැත්නම් ඒක සාධාරණ යුක්තිය කියන්නේ නැහැ. යුක්තිය පතින්ද ලන්න ඕනේ ඒක සුත්ති වැටෙන්න ඕනේ. ඒක තමයි යෝගාවචරයට යන්නත් ඕනේ. ජීව දැනගන්නත් ඕනේ. දැන ගැනීම සඳහා මෙන්න මෙහෙම කිය හැකියි. යම් ඉරියව්වකට යෝගාවචරය එළඹුණා නම් සතිය පිහිටියා නම් අප්‍රමාද වුණා නම් තමන් මැරිලා නැති බව වැටහි. කවදාකවත් නැති විදියට මොනම දෙයක්වත් කරන්නේ නැහැ මම මැරිලා නැහැ. ඒ වගේ යෝගාවචරයට උරගාලා කියන්න පුළුවන් මට නිින්ද ගිහිල්ලා නැහැ. දෙකයි. තුන්වෙනි වශයෙන් කියතයි මම ක්ලාන්ත වෙලා නැහැ කියලා. මෙන්න මේකට ජීවත් වෙනවා කියලා කියන්නේ. කොයිම මොහොතක හරි Taman දන්නේ නැත්නම් මැරිලාද නැත්ද දන්නේ මේ දරුවා ගැන හිත හිතා ගන්නවා හෙට ගැන හිත හිතා ඉන්නවා ඊයේ ගැන හිත හිතා ඉන්නවා අතන මෙතන හිත හිතා ඉන්නවනම් ඒ මනසට ඇත්තටම කියනොනම් මැරෙන්නවත් වෙලාවක් නැහැ. මොකද දිගටම වැඩනේ. යම් වෙලාවක මිනිස්සේ මේ සියලු වැඩ බහා තබලා අනේ මේ මේ මිනිස්සු මේ මරනවා කියන එක නෙමෙයි දරුවා මරනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ මොහොතකට අමතක කරලා කවුරු වෙනද බුද්ධ ආලම්බන ප්‍රීතියේ අමතක කරලා මේකට ආවිල්ලා. ඒකට ගෙවැදුනා නම් සතිය පිහිටියා නම් හොඳට තේරෙයි මම මැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ. මෙන්න මේක කියන්න පුළුවන් දන්නේ නැති මුනිස් මුස්ලිම් මිනිස්සෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම කොහොමද අයියා සතිය පිහිටවන්නේ කියලා? ආ තම්බි වාඩි වෙයන්. වාඩිලා හොඳට බලන් හිටපන් ඉඳගෙන ඉන්නවා දන්නේ කොහොමද කියලා. තම්බිට කියන්න බෑ. කොහොමද දන්නේ සතිය පිහිටියද කියලා. ආයෙනම් බලපම මැරෙලා නැති බව දන්නවද? ක්ලාන්ත වෙලා නැති බව දන්නවද? සිහි නැති නිින්ද කියලා නැති බව දන්නවද? ඕකට දැනුම ඕනේ නැහනේ. මේ වාඩි වෙලා ඒක සඳහා ගත කරලා ඒකට එළඹි බව දැනගන්න මොන අභිධර්මද ඕනේ කරන්නේ? මොන දැනුම දෝන කරන්නේ? මොන මූලික සුසුකම දෝන කරන්නේ? ඉතින් අපි හිතමු කවුරු හරි මුළු ත්‍රිපිටකයම දානවා. අභිධර්ම නම් එක මොහොතක්වත් සතියේ ඉඳලා නැහැ. මොකක්ද ඇති වෙන්නේ? එක මොහොතක්වත් සතියේ ඉඳලත් නැහැ. ඉන්න බව දන්නෙත් නැහැ. ඉතින් මොකක්ද අර ඉගෙනගත්ත බූරුවගේ පිටි හකුරු පැටවෝ වගේ බූරුවට තේරෙනවා මේකේ බැහැලා. අපිට හම්බෙච්ච බුද්ධ ආගම ඒකනේ. මන්ද නේක නිසා මට එදා ඉඳලම මේ බුද්ධ ආගම විශ්ය පිළිබඳ තිබුණේ අවතක් තේරුවා. ඒ මොකද මේක පෙන්ලා දෙන්න හදනවා මහා ලොකෝට පොම්බලා අරකම් මේක කියලා කරලා බලනකොට මොකක්වත් නැහැ. අනිත් කරපු එකෙකුත් නැහැ. වින්දලා කතා කරන එකකුත් නැහැ. මම මේ කතාන්නේ 1975 76 වයසවල වාසනවල. ඒ සමයයි දැන් මේක තන්නේ බොරුවක් ඊට වඩා කොච්චර ෂෝක් අයිසෙක් නිව්ටන් ගැව්වොත් පොල්ලෙන් කිරි ගහනවා වගේ යන්න කී රේඛාවතිගේ බලය සම්ප්‍රේෂණය වෙනවා ලකුණුත් හම්බ වෙනවා PhDත් හම්බ වෙනවා ඔක්කොම හම්බ වෙනවා. ඒ නිසා අපි දෝ සීල සයන්ස් කාරෝ නැසෙන සුළුවේ සංස්කාරය ඕනේ නැහැ. ඒ දවසවල විද්‍යාවට අපි තනදී ගත්තේ අන්න ඒ වගේ මේ බුද්ධ ධර්ම කියලා කියන පචයක් ඒක නිකන් බුද්ධ ධර්මයක් කරපු එකෙකුත් නැහැ. අත්දැකීමකුත් නැහැ. විද්‍යාව කියලා කියන්නේ ඕන තැනක කරලා පෙන්වන්න පුළුවන් දෙයක්. නැවත නැවත කරනකොට ඒකම ප්‍රතිඵල ලබා දෙන්න ඕනේ පුද්ගල ભેදෙන් තොරව. ඉතින් එහෙව් විදුහුරු ගතියක් බුද්ධ ආගමේ තිබුණ බව මම හොයන කාලේ 75 ඉඳලා 77 කී හැකි විශේෂයෙන්ම තෑයෙන කාලයක් මම බැලුවා එකම කෙනෙක්වත් ලංකාවේ මට හම්බුනේ නැහැ. මේක පරිේෂණ කරලා බලලා මේ ඉඳගත්තර පස්සේ මෙහෙම වැටෙනවා කියන කෙනෙක් හිටියේ නැහැ. ඒක නිසා ඒක තමස්ත්‍යක් වශයෙන් හිතාගත්තා. මේ බුද්ධහම කියලා කියන්නේ සූස්තියක්. බුද්ධහම කියලා කියන්නේ මතියක්, මතයක්. ඒ මට ඕනේ නැහැ කිය. මට අත්දැකීම කියපු දවසේ මේ ඔක්කොම තියෙන මේ සතියේ මේ ඔක්කොම තියෙන අප්‍රමාදේ ඒක උඹට කළ හැකි කියනකොට අනිවාර්යෙන්ම මම ඒක කරලා බලන්න බැලුවා. බලනකොට මං හිතුවේ ඒ බුද්ධ ආගම අත්දකින්න ඔය සතියට යන්න ඔය අප්‍රමාදයට යන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ දතපාරමිතා වෙලා තියෙන්න ඕනේ ත්‍රිපිටකය ගණන් තියෙන්න ඕනේ අරණ්‍යගත වෙන්න ඕනේ පැවිදි වෙන්න ඕනේ අම්මේ අම්මේ කියපු ලයිස්තුවේ දිග. ඒක දිහා කිට්ටුවට යන්න බෑ යනවා බලනකොට මොකද ඒක බාරගත්ත වෙනම නිකායවල තියෙනවා මහානායක හාමුදුරුවෝ ඉන්නවා වීදුරු කූඩු ඇතුලේ ඉන්නේ දොරවල් හතක් අරගෙන යන්න ඕනේ. අම්බෝ ඕක කරලා භාවනා කරන්න යන්න කිව්වොත් එහෙම කවදාකවත් වෙන්නේ නැහැ. මගේ වෙලාවට වෙන්න ඇති අවාදනාවටද වාසනාවටද දන්නේ මට මේක කියලා දුන්න කෙනා උප්පත්ති බෞද්ධෙක් නෙවෙයි. එයා මේ කුණුහරප වලට hina වෙන කෙනෙක්. ඒකලික මොකක්වත් ඒවා මොබිල පොඩ වාඩි වෙලා වාඩිලා ඉන්න පුළුවන් දැනගන්න පුළුවන් බලපන්. ඉතින් මං කො මොකද ඒක ඇති වෙන්නේ? ඉතින් දැන් වාඩිලා ඉන්න වාඩිලා බලන ගත්තා මොකද්ද ඇති වෙන්නේ? නෑ නෑ කමන්නේ කිව්වට කරපන් කියලා. ඉතින් ඒක දහසක් ඔය පෙරදේ දප කන්තර ගන්න යද්දි මම පයින් යද්දි මට ඒක ඇවිදින්න මට අතර වාඩි වෙන්න කොහොමඩක්වත් වෙලා තිබුණෙත් නෑ මං වාඩි වුණා නම් ගල් ගහනවා ඒ කාලේ මට. ඒ ඒ තරම්ම පිස්සු කෙලපු කාලයක්. ඒ නිසා ඇවිදිනකොට බැලුවා. ඒසකට මම බැලුවා ඒ හඳුර මට කිව්වා ඇවිදිනකොට කවුරුත් එක්ක කතා කරන්නත් එපා. ඇවිදින බවට විතරක් හිතියොදන්නේ කියලා. ඉතින් මම දැක්කා මේ සෙනගේ හිමේ ඇවිදිනවා මමත් යනවා. යනකොට ඒක පාරට මේක ඉබේ කෙරෙනවා. ඇවිදිල්ල සිද්ධන මේ මහ වීදියේ මැද. මට තේරුණා නිකන් මේ වයින් කරපු බෝනික් එක්ක යනවා වගේ මාත් යනවා මිනිස්සු ඉස්සරහට යනවා පස්සට යනවා. තියෙන ගමඩේදී මේ මෙච්චර gediya පිටින් මේක දැක්කේ නැහැ. එතන මේ ස්වාමීන් වහන්සේ ළඟ ඉන්න ආවාස හිටියේ මං ගිල කිව්වා තමයි මෙහෙමයි මන් දන්නේ මොකද උනේ කියලා. මේ ඇවිදිනකොට මම මොනම දෙයක්වත් ලෝකේ ගැන මට හැඟීමක් නැහැ. මම ඇවිදින බව දන්නවා. ඒකත් අනායාසයෙන් කෙරෙන්නේ කියලා. එදි ඒක කියලා දෙන්නත් හරි අමාරු නාට මොකද මගේ. ඒ සාන්ත ඉංග්‍රීසි විතරයි දන්නේ. මම දන්නේ ඉංග්‍රීසියක් නැහැ. ඒ නිසා අමාරු වුණා. ඊට පස්සේ ගියා මම දන්නේ උඹට පොටක් උනා පැහැදිලා වෙන්න ඇති ඇත්ති. ආය ආයෝක් කරන්න කියලා. මම කොහේ ඉදත් පොට්ටේට හම්බුනේ ආය කරන්නේ කොහොමද? දැන් මේ මේ අහම්බේ හම්බුනේ. නෑ නෑ ඒ විදිහටම කරන්නයි. කරලා කරලා කරලා කරලා කරලා ඉඳගෙන ඉඳලා බලන්නේ කිව්වා. ඔක්කොම අමතක කරලා gediy පිටිම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා. ඒක තමයි මේ වටිනා ආරම්භය. මේ තමයි කරතොරණ. මේ තමයි ප්‍රවිෂ්ඨය. එනිසා කොතනකින් හරි කමන්නේ දන්න ඉරියව්වක ඉඳලා ඉරියව්වට හිත තබා ගැනීම අපි හිතමු සති මාත්‍රාව කියලා. දෙවෙනි දේ තමයි මේක තමයි ලෝකේ කරපු ලොකුම පිංකම. ඒකට කලින් කරපු අකුසල් බලපෑමක් නැහැ. ඒ විතරක් නෙවෙයි. මම නොකිය ඉන්නවා නම් හොඳයි නමුත් මට කී හැකි කිසිම සීලක බලපෑමක් නැහැ. සති මාත්‍රාව ඇති කරගන්න සීලේ බලපෑමක් නැහැ. සති මාත්‍රාව දිගට ගෙනියන්න තමයි සීලයක පිළිටන්න ඕනෙන්නේ සද්ධාව අවශ්‍ය කරලා තියෙන්නේ සතිය දිනු කරන්න වෙන්නේ. ඒ නිසා අපි කියනවා නම් මේ භාවනා කරන්න ඉස්සලා මෙච්චර මෙච්චර සීල් සමාදන් වෙන්න ඕනේ කියලා. බුදුජානනාංශර කියන්නේ නෝ අඟුලි මාට කඩු බිම තියලා নমස්කාරය කියන්නේ පන්සිල් දෙන්න. ඊට පස්සේ මං කියන බණ අහන්න කියන්න වෙනවා. මේ පිටිපස්සෙන් කඩු එලාන හිතු මහනතෝ මරන්න එන්නේ කියනකොට උපාසක මහත්තයා නම් කඩු බිම තියලා එන নমස්කාරය කියන්නකෝ පන්සිල් අරගෙන සන්තති ඇමතිවර දවස් 7ක් බීලා හොඳටම රජතප්ප විඳින ගමන් බුදුජානනාංශ ගාව මේ යක්ෂය අදම rahat වෙනවා අදම මැරෙනවා කියලා. ඇතා පිට යනකොට රාජාවරණ ඇඳගෙන. පිටිපස්සෙන් ගිය ආනන්ද හැමලොන්ට සැකයි. පාරේට මිනිස්සු කිව්වලු මේ බුදුහාමරෝ කට කහනවට වචන කතා කරනවා කියලා. අවසිද හැන්ද වෙනකොට මේ මනුස්සයාට එයාගේ හොඳම නාටිකාංගනාව මැරිලා ඒක දැක්කට පස්සේ තේරුණා මේ එකකටවත් උත්තර හොයන්න බෑ බුදුජානනාංශ ළඟට තමයි ගියේ. ගියාම ඕවන් පස්සේ විචිදේත් අමතක කළා දාපන් ඉස්සරහට වෙන තේත් අමතක කළා දාපන් වර්තමානයේ හිත ගනින් ඒකෙත් හිත හිටින්නේ නැහැ. එතකොට නිදහස් කියනකොට මේ මේ රාජාවරණ පිට කෙලින්ම rahat වෙනවා. ඊගෙනසා කෙනෙකුට මේ විප්ලවය ඇති කරගන්න මට මේ භාවනා කරන්න පුළුවන් නැට මට අත්දකින්න පුළුවන් කියන එකට මොනම පසුබිම් සාධකයක්වත් නැහැ. ඒක හරීම භයානක ප්‍රකාශයක්. නමුත් සිද්ධි සිද්ධ වෙලා තියෙනවා. බුද්ධජනනාචේ කාලේ සිද්ධි සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා කාට හරි සත්‍ය මාත්‍රාව ඇති කරගන්න පුළුවන් නම් මට මෙන්න මෙහෙම කියයි මේ වර්තමාන මොහොතට හිත ගැනීම තමයි වටිනාම දේ මේක තමයි සතියේ ලකුණ මේක අප්‍රමාදී කියලා යම් කිසි කෙනෙක් දන්නවා නම් ඒ මනුස්සයාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට පළවෙනිම සාක්ෂිය තමයි ඒක. ඒක අනිත් පැත්ත මෙහෙමයි එකම චිත්තක්ෂණයක්වත් වර්තමානට හිත ගන්න බැරි නම් ඒ මනුෂ්‍ය භාවනාවට සුදුසුෙක් නෙමෙයි. අභෞවිය පුද්ගලයෙක්. එයා ගැන කර කර වෙලා වැඩකුත් නැහැ. ඒ නිසා මේක ඇසිඩ් ටෙස්ට් එකක් වගේ කාට හරි පුළුවන් නම් වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනගන්න. එහෙනම් යා ගන්න පුළුවන් ඕන භාවනාවක්. යම් කිසි කෙනෙක් කියනවා බැරි කියලා එයාට කියන්න තියෙනවා හොඳට දන් දෙන්න, සිල් රකින්න, ඒක liverලා ඒ කටයුතු ටික කරන්ඩ කවදා හෝ මේ මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්නවා, ඇවිදිනකොට ඇවිදින බව දන්න ගතියට ආවට පස්සේ තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. අපි මේ දිග කතාව උතරින් නතර කරලා අපි හිතමු කාට හරි පුළුවන් කියලා මේ වර්තමාන මොහොතේ ඉන්න මේ වර්තමාන මොහොතේ ඉන්නවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දෙනවා කියන එකනේ මේකේ ඉන්නකොට යම් කිසි කෙනෙකුට මේ ඉන්නවා මම මැරිලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන හරිම ඒකාකාරී අත්දැකීමක් තියෙනවා ඒකේ සිද්ධි නැහැ ඒ නිසා හොගව දෙනකොට කම්මැලි හිතෙනවා හොඳයිනට ගිහිල්ලා සිටිජේ දිහා බලන ඉන්නවා ඒක මොනවාක සිද්ධි නැහැනේ ඒ නිසා මෙයාට හොඳයිනට ගියේ බලන්න තියෙන දේ තමයි නොගැඹුරු වතුර නිටතරම උඩ පල්ල යනවා. පැල ගන්න. ඒක පේනවා. ඒක බලන්න ආසයි. ඒක සිද්ධි බහුලයි. අන්න ඒ වගේ මේ ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න බැරි නම් විතරක් ඈ අර හුස්ම ගන්න හැටි, පිම්බෙන හැකිලෙන හැටි අර තුනී වතුරේ රැළ ගන්නවා වගේ පේන්න පටන් ගන්න. ඉතින් මුතුන් සඳහන් කරලා තියෙනවා. නිශීතජි පල්ලංකං උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සෝ සතෝ ආසසති සතෝ පස්සති අර දැනීම ඉන්නවා වෙමි සතිය ඉරියව්ව අමාරු නම් ඒක ඇතුලේ මේ ඉහළ පහළ යන ගතියක් පෙනේ. සිද්ධියක් පෙනේ. සංසිද්ධියක් පෙනේ. අරකෙම එකක් තමයි ඒක. අපි හිතමු කාට හරි ඉඳගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රසවාසය දැනමයි කියලා. දැන් ආස්වාස් ප්‍රසවාසය දිහා බලාන ඉන්නකොට පේනවා මේක මුළු කයෙම වෙන එකක් නෙමෙයි උඩුකයේ විතරයි වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඉන්න ඉරියව්වේ ඉඳලා අතිරේක ලකුණක් ලැබමින් හුස්මට හිත ගියයි කියලා. එතකොට යාට සිද්ධ වෙනවා ඒක හොඳට බලන්න උඩුකයට හිත යෙදෙව්වොත් ඒක නන් නොදැනගත්තට එයාගේ අවධානය යටිකය දුරවම වෙනවා. දැන් මේ මුළු ලෝකෙම අමතක කරලා කයට හිත ගත්තා. ඊට පස්සේ ආනාපානෙට හිත යනවා කියලා කියන්නේ උඩුකයට හිත ගියාට පස්සේ එයා උඩුකයට අවධානය යොමු කරනකොට යටිකය පිළිබඳව අවධානය යොමු කරන තේ ඒකත් අඳුන්න වෙනවා. පැසිත් මස්ලේ දන් දුන්නා වෙනවා. දැන් උඩුකයේ හිත තියෙනවා. උඩුකයේ හිත තියලා හිතනද හරියටම නාසිකාග්‍රේ වැටෙන්න ගත්තා. දැන් උඩුතලයේ ගත්තා ඊය. එතකොට එතන විතරක් හිත තිබ්බහම මුළු කයම නැහෙනේ. අර හුස්ම ගැටෙන තැන විතරක් හිත පවතිනවා. දැන් මේකේ හිත එක දිගට පවතිනවා නම් නැත්නම් ආස්වාස් ප්‍රසවාස දෙකේ හිත පවතිනවා නම් ලෝකෙම දන් දුන්නා කියන එක තව අවස්ථා දෙකකින් දිනු කරලා තිනවා. දැන් හිතට කියනවා ඒකාග්‍ර වුණා ඒකෝදි භාවයටපත් වුණා. එකම ඇල්පෙනිච්ච තුඩක් වගේ තැනක හිත තියෙනවා. ඉතින් මේව අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. මම මේ කියන්නේ කයේ හිත තියාගෙන ඉන්නකොට මේ අවස්ථාවට ඕන යන්න පුළුවන් උඩුකයට. එහෙමනම් ඕන නාසිකාග්‍රේන නැති වුණා කයේ හිත තියාගෙන ගියත් වැඩේ සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස ගත්තනම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මනුස්ස හිත නොදී වුණ හිත ආස්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන ගොරෝසු තන විතරයි දකින්නේ. ප්‍රස්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන ගොරෝසු තන තමයි දකින්නේ. නිසා අපිට ආස්වාසයේ මේ ප්‍රස්තාරයක් වගේ තියෙනවා නම් බෙල් ෂේප් එකේ උඩ උඩ ටික පොඩ්ඩක් වැටහෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසයේ උඩ කොණ්ඩ කැමේ උඩ කොණ්ඩේ හරිය විතර වගේ වැටහෙනවා. ඉතින් අතනින් මෙතනින් ආස්වාසයේ ප්‍රස්වාසයේ තියෙනවා. දැන් මේ යෝගාවචරය මතුවෙන මතුවෙන ආස්වාසය මතුවෙන මතුවෙන ප්‍රසආසය බලන්න පටන් ගත්තනම් දැන් කියකි සතෝ අස්ස සති සතෝ පස්ස සති සතියෙන් ආස්වාස කරන සතියෙන් ප්‍රසආස කරන මේක හුඟ වේලාවක් කරන්න ඕන මතුවෙන මතුවෙන ආස්වාසය කොණ්ඩ කැමේ කොණ්ඩ විතරයි දකින්නේ දැන් නැත්නම් අයිස් කැල්ලක් වතුර දාපුවාම වතුරේ මතුවලා එන්නේ 10න් එකයිනේ ඒ කැල්ල විතරයි දකින්නේ මුළු කුට්ටියම දකින්නේ ප්‍රශ්නයක් නැහැ අන්නෝම බලබලා ඉන්නකොට මේ ආනාපානෙ හුරු වුණා නම් මුණට මුණ දාගෙන ඉන්න පුළුවන්කම ලැබුණා නම් නැත්නම් යම් තහවුරුවක් සුහදකමක් ආදකමක් ඇති වුණා නම් ඒ කියන්නේ ලොකු දියුණුවක් මේ. ඊට පස්සේ සරුවෙන් සඳහන් කරලා තිනවා මේ ආස්වාසය මේ ගොරෝසු තැනට එන්නේ කොතනින්දලද කියලා බලන්න කියලා. හට ගන්න තැන බලන්න කියලා. ඒතර යෝගාවචරයට තේරෙනවා හොඳට බලනකොට හුස්ම දැනුණ දැනෙන්නත් ඉස්සර වෙලා හොඳට සතිය පිටවගෙන හිටියොත් මේ ලාවට තිබුණු හුස්ම තමයි මේ ගොරෝසුවට ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියලා දැනෙන්නේ. ඒ නිසා සතිය වැඩෙන්න වැඩෙන්න ඉස්සර නොදැක්ක හටගන්ම පැත්ත මුලට මුලට මුලට යන්න පටන් ගන්නවා. මේක තමයි ওই රෝගයක රෝග නිදානය සෙවීම ප්‍රශ්නයක මුල වටහා ගැනීම කියන මේ සරුවචනාංශිකේ තියෙන ත්‍රේෂ්ඨ අවබෝධය ඉස්සෙල්ලා ආනපාන යාලු කරගෙන නැත්නම් බිම්බීම හැකිලිම යාලු කරගෙන මේ පේන ආස්වාසය මෙතෙන්ට එනකන් කොහෙන්දද මතුවලා ආවේ නැත්නම් දවල්ට ඉර පෙන්නලා එයාට කියනවා මේ ඉර නගින හැටි බලන්න කියලා ඇති වෙන හැටි ඒක හරිම විචිත්‍රයි යම් දවසක යෝගාවචරයට ඒ තුනී ආස්වාසය හට ගන්න තැන ඊයේ දැක්කට වැඩිය අලුත් මුල බලන්න ගියොත් අප්‍රමාද වීම කියන එකේ ලොකු අර්ථයක් වෙනවා. අපි දැන් දකින්නේ ප්‍රමාද වෙලා. ගොරෝසු වෙච්ච හුස්ම දකින්නේ. අප්‍රමාද වෙනවයි කියලා කියන්නේ ඒක එතෙන්ද එන හැටි. පෙළ ගැහෙන හැටි දැක ගන්න පුළුවන් වෙනකොට ඒ නිවන්ගාමී පාරමිතා කුසල තියෙන කෙනාට මේක හරි රසයක් දෙන්න පටන් ගන්නවා. මේක හට ගන්න තැන ලක්තන ඉඳලම බලන්න පුළුවන් මේක කරන්න කරන්න හිතේ සංවේදී භාවය, කයේ සංවේදී භාවය වැඩි වෙලා ඒ යෝගාවචරයට හට ගන්න තැන ඉඳලා හුස්මක් ගුරුසු වෙන තැන දක්වා ආස්වාස වශයෙන් ප්‍රස්වාස වශයෙන් තීරණ පටන් ගන්නවා මේක මජ්ජේ සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ආනාපානයි දැන් ආස්වාස ප්‍රස්වාසයේ දැන් කොන් දෙක දැක්කයි සඳහන් කරත ඕනෙම සංසිද්ධික කොන් දෙකක් තියෙනවා. කොන් දෙක දකින්න නැතුව මැද දකින්න බෑ. අපි ඉතල කිය ආස්වාසිය මැද තමයි යැත්ත. නමුත් මේ බුදුහමර පෙන්වන හදන එකේ මධ්‍යම ප්‍රතිපදාව අන්ත දෙක දැනගෙන අතහැරීමෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාවට යන්න පුළුවන් වෙන්නේ. අපි කරන්න හදන්නේ අන්ත දෙක දකින්නත් ඉස්සලා අතරින්න හදනවා. කවදාවත් බෑ. ඒ නිසා අපිට හොඳ වුණාට මධ්‍යම ප්‍රතිපදයට යන්න බෑ. ඒ නරක ටිකක් දැනගෙන තියෙනවා. නරක වුණාට මධ්‍යම ප්‍රතිපදාවට යන්න බෑ. හොඳ ටිකක් දැනගන්න ඕනේ. ඒතොර තමයි මැදට යන්න පුළුවන්. ඒකින් එහෙමනම් ආස්වාසේ මුලයි අගයි මැදයි දැක්කට පස්සේ මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? මේ ගොරෝසු වෙච්ච ආස්වාසේ ගෙවන් වෙන පැත්ත බැලීම. ප්‍රස්වාසේ ගෙවන් වෙන පැත්ත බැලීම. ඒක කරන්න බෑ මැදයි මුලයි දකින්න නැතුව. මේකයි මම කිව්වේ යතුරක් තියෙනවා මේකට. ආහනපානට ගියාම අපි දකින්නේ කොණ්ඩ කැමේ කොණ්ඩේ විතරයි. ටිප් ඔෆ් ද අයිස්බර්ග් විතරයි. ඊට පස්සේ ඒක මුලට ගියාට පස්සේ එයාගේ සංවේදී භාවය වැඩි වුණාට පස්සේ මේ හැම ආස්වාදයක්ම බිඳුවට එනකම් බහලා තමයි ප්‍රසවාසය පටන් හැම ප්‍රසවාසයක්ම 100%ක්ම නැතලා තමයි ආස්වාදය පටන් ගන්න කියලා මේ අපි අල්ලාගත්ත රූප කර්මස්ථාන නැත්නම් විඥාණය පිහිට වීමට ගන්න රූපෙත් හැම චිත්තක්ෂණයක් පාසා සිද්ධියක් සිද්ධියක් පාසා 100%ක්ම නැති වෙලා තමයි අලුතෙන් පටන් ගන්න. මිතෙක් කල් අපිට වෙන්නේ ආශ්‍රත් ප්‍රසාද දෙක සන්ධාවති සම්තරති අනඤ්ඤං කියලා එක දිගට පවතින දෙයක් විදිහට හොඳට මේක විස්තර බැලුවොත් මේ පටන් ගත්ත දේ 100%ක්ම නතර වෙලයි ඊගාව සංසිද්ධියට යන්නේ. මේක බලන්න බැරිකම නෙවෙයි තියෙන්නේ බය. පුදුමාකාර බයක් ඇති වෙනවා මේ ප්‍රසවාසයේ කෙලවර බලන ඉන්නකොට. උග දෙනකොට සහලවන්න පටන් ගන්නවා. දඟලන්න පටන් ගන්නවා හිඳ අඩිය දාන්න පටන් ගන්නවා අතන මෙතන නලියන්න පටන් ගන්නවා වැසර තිබුණා වගේ කූඹි දුවනවා වගේ අකුණු විදුලි කොටනවා වගේ එක තැනක රත් වෙනවා එක තැනක සීතල වෙනවා පුදුමාකාර වෙනසක් එන්න පටන් ගන්නවා මේ ගැන උඟක් දිනුනු විභාවනාව ආස්වාසිය දකින්න විතරක් නෙවෙයි ආස්වාසිය මුලත් දකින්න මේ දෙකම දැකලා අග දක්නාසුළු බැල්ම බලනකොට ඒ යෝගාවචරයා විඥානයේ පහළ වීමට ප්‍රතිෂ්ඨාව දෙන පදනම දෙන රූප ධර්මයක නිම වෙන තැන, ඡය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන බලන්න පුරුදු වෙනවා. අර මුල් පියවර ටික දැනගත්තා. ආශස්පසට හිත ඉන්න ඉරියවට හිත දාලා, ආනාපානට හිත දාලා, ඉමෙද දැකලා, මුල දැකලා මේ සියලු දැනුම ගොනු කරලා ආශ්වාසයේ නිමාව සහ ප්‍රශ්වාසයේ නිමාව දිහාට යන්න ඕනේ. මේක තමයි නිරෝධගාමී ප්‍රතිපදා වෙලා තියෙන්නේ. මේක දැක්කනම් යෝගාවචරයා මේ විශාල ගමනේ ප්‍රධානම මනසත්‍ය පැන්න වෙනවා. නමුත් තියෙනවා ඊට පස්සේ වේදනා තියෙනවා සංඥා තියෙනවා සංස්කාර තියෙනවා විඥාන තියෙනවා තව පාඩම්පත්ති හතරක් තියෙනවා. නමුත් මේ රූප ධර්මයාගෙන් අපි සැකිල්ල තේරුම් ගන්නවා. හිතක් වැඩ කරන සැකිල්ල තීරුම් ගන්නවා. ඒ නිසා ඒ ටික කරගත්තොත් මේක තාම කායනුපස්සනාව. මේක තාම රූප ධර්මයේ පිළිබඳව අන්න ඒ ටික තීරුම් ගන්නකොට ඒ යෝගාවචරය සම්මුතිය ඉඳලා පරමාර්ථය දිහාවට කියන්න පුළුවන් තැන ඉඳලා කියා ගන්න බැරි තැනකට ආත්මේ දිලා මමය කියා ගන්න තැන ඉඳලා රූප සම්බන්ධයෙන් ආත්මේ නැති තැනට මම ඔබ කියලා කොටස් කඩමින් අල්ලගත්ත පංගු peerුව ඔය ආස්වාසේ නිමාව දකින්න කෙනාට ප්‍රස්වාසේ නිමාව දකින්න කෙනාට පේනවා දැන් අර තිබ්බ මම සා මම නොවේ කියන සීමාවල් හිටින්නේ නැහැ. ඉතින්ද යනකොට තේරෙන පටන් අර ගන්නවා අපි සංසාරයක් හුස්ම ගන්නට කවදාකවත් හුස්මක ඉවරයක් දැකලා නැහැ. ආස්වාසක ඉවරයක් දැකලා නැහැ. ප්‍රස්වාසයක් ඉවරයක් දැකන්නේ නැහැ. තෘෂ්ණාව කියන්නේ තෘෂ්ණාව කියන්නේ මේ නිමාව නොපෙන්න ඊගාවට එන එකේ මුල හටගන්ම පෙන්නන ගැට ගැහිල්ලට තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. අපි තෘෂ්ණාව ජයගත්තයි කියලා කියන්නේ අලුත් එකක් හටගන්න ඉස්සලා මේක 100%ක්ම ඉවරයි ඉවර වෙනවා කියන දේට චීන මේ અભීත දර්ශනය තෘෂ්ණාව ක්ෂය කිරීම තණ්හ මේක තණ්හක්ඛය කියලා මේ සූත්‍රය සඳහන් තණ්හා සංඛය කියලා කියන්නේ සංකීර්ණ ප්‍රතිගත බල තණ්හක්ඛය තමයි. මේ අපි මේ ලද අවස්ථාවට උත්සාහ කරේ රූපයක් සම්බන්ධව අපිට මේ අලුතෙන් එන එකට අලුත් වෙන සාතික දීලා බර්ත්ඩේ පාටි දාන වෙනුවට මේ තිබිච්ච එක ඉවර වෙන තැන නිම වෙන තැන බලන්න පුරුදු වුණා නම් ඒ යෝගාවචරය තේරුම් ගැනීම කාලය කියන්නේ අරමුණු කියන්නේ එක දිගට පවතින දෙයක් නෙමෙයි එක එක දේවල් පුට්ටු කරලා හදපු එකක් හැම දෙකක් අතරමැදම විශාල පැලිරක් තියෙනවා. කඩයිමක් තියෙනවා. ඒක එතන එතන හට ගන්න දෙයක්. එහෙම නැතු ඒක යායට විඥානයේ තබා විඥානයේ උදව්වට ගන්න. අරමුණු කරන රූප ධර්මේවත් නැහැ. ඔක්කොම ඝන සංඥාවට අහු වෙලා තිබුණාට මේ පොදිය ලියලා බැලුවොත් ඒ අතර ඒකකයක් කියන එකක් නැහැ. ඒක ඝන දෙයක් නැහැ. මෙතන තියෙන මීමැති පොදියක් වගේ මීමැත දවල්ට මීපැණි ගේන්න පිට ගියාට පස්සේ පොදිය නැහැ. හැබැයි මොකුත් වෙලා නැහැ. ආයෙ වැස්ස වෙලාට මුං ඇවිල්ලා පොදිය ආපුවාම පොදිය තිබුණාට දවල්ට වින් වෙනවා. අනිත් වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මේ ආස්වාසයක් ඇතුළේ මේ පොදියක් තියෙන්නේ. මේ වදයක් තියෙන්නේ. මේක වෙන් කරලා දකින්න පුළුවන්. ඒක විසිතුරු කරලා බලනවා කියන. ඒකට විස්පස්සනා කරලා බලනවා කියන. ඊට පස්සේ ආයසරයක් එකතු වෙනවා. ආයසරයක් වෙන් වෙනවා. මෙන්න මේ විදිහට මේ විඥාණයට පදනම් වෙන මේ මේ වෙලාවේ ගත්ත මේ රූප ධර්මයේ පවා එක යායට පවතින ගතියක් නෑ තියෙන්නේ පොදියක් එකතු වීමක් එහෙම ඝන සංඥාවක් ඒක කෘත්‍ය වශයෙන්මුත් ඝන වෙනවා ආකාර වශයෙන්මුත් ඝන වෙනවා අන්න ඕක දකින්නවා කියලා කියන්නේ ඔය නිව්ටෝනියන් ෆිසික්ස් වල ඉඳලා ඔය අයින්ස්ටයින් ෆිසික්ස් වලට ආපු භෞතික විද්‍යාව ගමන තමයි මේක එහෙම ඒක ඝණයක් නෑ. මේවා එකතු වෙලා හැදිච්ච දෙයක් බව. මොකද සරුවඥාන්සේ ඕක දැක්කේ මේ අද විද්‍යාඥයන්ට තියෙන වගේ දුරේක්ෂ සහ අන්වීක්ෂ දාලා නෙවෙයි විපස්සනා සතිය පුරුදු කරගන්න. ඒ නිසා කවදා හෝ ඒ පුරුදු කරගත්ත සතිය, තියුණු කරගත්ත සතිය ඒක ඇත්තටම පටන් ගන්නකොට තියෙනම ගොරෝසු සතියක්. දියුණු කරලා ගත්තට පස්සේ තමයි අරමුණු කරන අරමුණටම එල්ල කරනකොට විපස්සනා කියනවා. එහෙම නැතුව ඒ අරමුණත් එක්ක සුවද වෙන්න හදනකොට ඒකට සම්මති කියලා කියනවා. අපි මෙතන කරන්න හදන එක සමතයක් වශයෙන් අරමුණට බැසගෙන ධ්‍යාන අර්පණ ලැබනවට වැඩිය එතෙන්ට එන්න සතිය දියුණු කරගන්න උදව් කරපු අරමුණත් ඇති හැටිය දක්නාසුලුව විනිවිද දක්නාසුලුව බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට කියන්න පුළුවන් මේ විඥානයේ සොයා යන ගමනේ විඥාණයට උදව් කරන්නා වූ ආසන්න කාරණේ වෙන්නා වූ රූප ධර්මයක මුලැමැදාග දැක්කා කියලා. ඉතින් මේකම තමයි අපි වේදනාවටත් දාන්නේ මේකමයි අපි සංඥාවටත් දාන්නේ. ඒකිට වැඩි බොහොම සූක්ෂමයි. මේක අත ගන්න පුළුවන් දෙයක්. ඒක නිසා අපි මෙතෙක්කල් මේ භාවනා කරලා පොත්පත් කියවලා යම් ප්‍රමාණයක් මේ ඉදිරිපත් වෙච්ච අරමුණට හිත යොදාගෙන සිටීමේ හරියට සිද්ධියක් වෙන්න ඉස්සලා කැමරාවක ට්‍රයිපෝඩ් එක අටවලා තියලා බලා ඉන්න වගේ ඉඳීමේ ශක්තියක් තිබුණා නම් මේ කවුරුත් අපිට දීප එකක් නෙවෙයි අපි විසින්ම පරිශන කරලා ගත් එකක්. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සිද්ධිය සිද්ධ වෙනකොට මේ ආශ්වාසයක් ඇවිල්ලා නැති වෙනකොට ප්‍රශ්වාසයක් ඇවිල්ලා නැති වෙනකොට මැද විතරක් පේනවා බලන්න දැනගන්න හිත දියුණු මදි. හොඳට බල බල ඉනකොට ඒක මොනට මොන දාලා හිටියානම් යෝගාවචරය කළ යුතු එකම කෘත්‍යය තමයි හට ගැනීම පැත්තට යෝනිය පැත්තට යෝන්සුමනසිකාරයේ පැත්තට යථා භූතයට හිත දාන්න ගියොත් ඒක නැති වෙන පැත්ත පේන එක යෝගාවචර ලැබෙන අතවාසියක්. අපි ඒතකොට කියනවා අර මොනක මුලැඳාක දැක්කා කිය. මේක තමයි පටන් ගන්න. මේක දිගේ දිගට අපිට ඉදිරියට යන්න වෙනවා මේ අත්දැකීම තහිතව. ඉතින් අද දවසේ මේට වැඩිය මම ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මිතුවක් අහලා තියෙන ධර්මයි කරලා තියෙන අත්දැකීම් අනුව අපේ ජීවිතය කරගන්න ලොකම දේ තමයි මේ කයට මුණට මුණ දාලා තියාගන්න එක රූප කර්මස්ථානට කායනුපස්සනාවට ඒක ආනාපානට මේකේ මුලැමැදාග දැක ගැනීම කවදා හෝ එතන එතන උපදින විඥානයාගේ මුලැමැදාග දැකීමට සම්පාත වෙනවා ඒ තාක් ඒක සිද්ධ වෙනකන් මතුවෙන මතුවෙන අරමුණට එළඹ සිටි සතිය පවත්වන්න ලැබේවා අඛණ්ඩ සතිය පවත්වන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. චිර දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැයි අපි එහෙනම් ඊ වගේම විනාඩි ස්වල්පයක් අරගෙන මේ කටයුතු සම්පාදනය කරපු සංවිධානය කරපු සීල දෙනාටමත් පිළිිනු පුණ්‍යතාව කළ සීල සත්පුරුෂ මණ්ඩලවලට ඥාතිින්වත් පින් පැමිණවන අතර අපි මේ කරගෙන යන සත්ක්‍රියාව තවදුරටත් දියුණු වීමට මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු.